අපිට විනාඩි 5කින් ලොකු වැඩ කරන්න පුළුවන් නේද? විනාඩි 5යි ගියේ විනාඩි 5කින් අපි ලොකු වැඩක් කළා. මොකද්ද බුදුගුණ මෙනෙහි කළා. ඔය බුදුගුණ මෙනෙහි කරනකොට ඒ කට්ටියට පැහැදිලිව තේරෙන්න ඇති එතනම සමාධිගත වෙනවා. බුදුගුණ තුලම සමාධිගත වෙනවා. ඒ සමාධිය තමයි බුද්ධානුස්සති භාවනාවෙන් කෙරෙන්නේ. මේක හරිය හොඳ දෙයක්. දැන් මම කලේ මොකක්ද? මම බුද්ධානුස්සති භාවනාව කරලා මේ මගේ ශ්‍රාවකයෝ සියලු දෙනාම අනන්ත බුදුගුණ බලයෙන් නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඔය පින්නතුන්ට ආශිර්වාද කළා. ඊළඟට මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තමන් ඇතුළු සියලු සත්වයින්ට මෙත් වැඩුවා. ඒක තුන් පාරක් විතර කළා. ඔය කට්ටියත් ඒ විදිහටම කරන්න ඕනේ. ඔය කට්ටිය කරන්න ඕනේ මේ විදිහටයි. ඒ බුදුගුණ භාවනාව කරලා කියන බුද්ධානුස්සතිය වඩලා අපට කමඨහන් දෙන ගුරු දේවයන්න් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මට ආශිර්වාද කරන්න ඕනේ. මම ඒ කට්ටියට ආශිර්වාද කරනවා. බලන්න මොන ශක්තියක්ද මේ යන්නේ කියලා. එතකොට මම තනියෙන් ආශිර්වාද කරනවා සියලු දෙනාටම දහසක් දෙනා මට ආශිර්වාද කරනවා. මටයි වැඩි ලාභයක් තියෙන්නේ. මට දහස් පැත්තකින් එනවා බලය. හැබැයි මෙතනින් යන බලය ඒ දහසටම වඩා බලවත්. මෙතනින් පිට වෙන බලය. තේරුණා නේද? ඊටපස්ට <clears throat> මේක අපි මේකට විනාඩි 5ක් දාගත්තා කියන කවදාවත් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නිදුක් නිරෝගීව සුවපත් වෙලා හිටියොත් තමයි මෙතෙන්ට එන්න පුළුවන්. භාවනා කරන්න, බණ ගන්න පුළුවන්. මම නිදුක් නිරෝගී සුවපත් වෙලා හිටියොත් ඔය කට්ටියට කමටහන් දෙන්න මට එන්න පුළුවන්. අපි දෙගොල්ලම නිරෝගී වෙන්න ඕනේ. එතකොට ඕනෝන් ඕනෝන්ට ආශිර්වාද කර ගැනීමක් මෙතන කරන්නේ. බලන්න මේව සල්ලි වලට ගන්න පුළුවන්ද? කෝටියක් දුන්නත් කෝටියක් දුන්නත් ඕක නම් ගන්න හම්බෙන්නේ නමුත් අපිට වියදමක් යන්නේ විනාඩි 5කින් කෝඩයක් කරන්න පුළුවන් කියලා මම කිව්වේ ඒකයි. මිල කරන්න බෑ. ආශිර්වාදය. ඇත්ත වශයෙන්ම මම සෑහෙන රෝගාතුර වෙන්නේ මේ කාලේ. ඔයගොල්ලන්ගේ ආශිර්වාදයේ මත තමයි මම මේ මෙහාට එන්නේ. නැත්තම් එන්න බෑ. මම භයානක රෝගියකින් ඉන්න කෙනෙක්. තේරෙන්නේ මම නැගිටලා ඉන්න කොහොමද කියලා මොකද නේ පුදුම වෙනවා. මං කියනවා මට මගේ දරුවන්ගේ ආශිර්වාදය තියෙනවනේ. ඒ ඇති. වෙන මොකක්වත් ඕනේ නැහැ. දැන් මගෙන් කමටහන් අරගෙන මාර්ගඵල ලබා ගත්තා ඉන්නවා මම හිතන්නේ ලක්ෂයකට ආසන්න පිරිසක් ඉන්නවා ලංකාවේ. මේ සියලුම දෙනා භාවනා කරන්න පටන් ගත්තේ පටන් ගන්නේ පාන්දර 4ට විතර අවදි වෙලා මට ආශිර්වාද කරලා. ඒක නිසා තමයි මම කෙලින් කටින් ඉන්නේ. ඒක නිසා මට සෑ ආ මේක මම මේ කිව්වේ. ඒවලත් එහෙම කරන්න ඕනේ. වියදම් යන්නේ නැහැ. එතන මෛත්‍රී භාවනාව තමයි වෙන්නේ. Tamanටත් ආශිර්වාදයක් වෙනවා අනික් අයටත් ආශිර්වාදයක් වෙනවා. එතකොට ඔන්නෝග තමයි බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ ඕකයි. බුද්ධානුස්සති මෙත්තාච කියලා කියන්නේ ඕකයි. බුදුගුණ මෙනෙහි කරලා මෛත්‍රී කරනවා. ඊළඟට අපි කරුණාවන්ත වෙන්න ඕනේ ඊළඟට. කරුණාව කියලා කියන්නේ මොකද්ද? දුකටපත් සත්වයන් එම දුකෙන් අතමුදවා ගැනීමේ කැමැත්ත. එතකොට තමනොත් දුකටපත් සත්වයෙක් බව තමන් අවබෝධ කරගන්න ඕනේ. දුක්ඛේ ඥානං කියන්නේ මොනවායි? තමන් දුකටපත් වෙලා ඉන්නේ. ඒක දකින්න ඕනේ. චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය කරුණා භාවනාවෙන් පටන් ගන්නෙ. හ්ම්. ඒතර මෛත්‍රිය කියන්නේ මොකද? මෛත්‍රිය ගැන සැප ලැබීමේ කැමැත්ත. ආර්ය පුද්ගලයේ දන්නව මේ ලෝකේ සැපයක් නැති බව. එහෙමනම් මෙතන මෛත්‍රිය කියන්නේ මොකද්ද? නිවන් දැකීමේ කැමැත්ත. ඒතකොට අපේ කරුණාව හා මෛත්‍රිය නවතින්නේ නිර්වාණය ළඟ. නිර්වාණය තුර නවතින්නේ. අපේ කරුණාව හා මෛත්‍රිය කියන්නේ අපි සසර දුකටපත් වෙලා ඉන්න සත්‍යයේ මම නිවන් දකින්න ඕනේ. මේ සංසාරය තුල සැප නැහැ. ඒක නිසා මං සැප ලබා ගන්න කැමති නම් මං නිවන් දකින්න ඕනේ. ඒ සඳහා මම අසුබේ දකින්න ඕනේ. මේක අසුබේ, ලෝකයේ අසුබයක්. හොඳ දෙයක් නෙමෙයි. ඈ මේ මේ කයේ අසුබේ කරන් නෙමෙයි දකින්න ඕනේ. ලෝකේම අසුබයක්. මේ ලෝකේ කොතනකවත් සුබයක් නැහැ. අනිත්‍යයි නම්, දුකයි නම්, එතන සුබ වෙන්න පුළුවන්ද? බෑ නේද? ලෝකයේ අසුබේ බලන්න ඕනේ. ඊළාට මරණය බලන්න ඕනේ. මරණය මරණය කියලා කියන්නේ නැවත නැවත මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මරණය කියන්නේ ඒකයි ඒ නිසා තමයි අපි මේ අසුබේට නැවත නැවතත් එන්නේ එහෙනම් අපි මරණයෙන් නිදහස් වෙන්න ඕනේ මරණයෙන් නිදහස් වෙන්න ඕනේ මරණයෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ මැරෙන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයට අනුව අප්‍රමාදීව ජීවත් වෙන්න ඕනේ අප්‍රමත්තා නමීයන්ති. අප්‍රමාදී පුද්ගලයෝ නොමරේ. බුදු බදනක් වර්ධින්න බෑ පින්නතුන් කවදාවත්. බුදු හාමුදුරුව දේශනා කළා නම් දේශනාව ඒක එහෙම්මම තමයි. කවදාවත් වර්ධින්නේ නෑ. එහෙනම් ඔබ මැරෙන්න අකමැති නම් මොකද්ද කරන්න ඕනේ? සතිපට්ඨාන සූත්‍ර භාවනාව කරන්න. නිතරම සතියෙන් ජීවත් වෙන්න. අප්‍රමාදීව ජීවත් වෙන්න. එතකොට මැරෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පිරිනුවන් පානවා. පිරිනුවන් පෑවොත් උපදින්නේ නැහැ. මැරුණොත් එකයි උපදින්නේ නේද? මැරුණ නැත්තම් උපදිනවද? මැරුණ නැත්තම් උපදින්නේ නැහැ නේද? අන් අප්‍රමාදීව ජීවත් වෙනවාම මරණයටපත් වෙන්නේ නැහැ. පිරිනුවන් පානවා. ආන් එක තමයි අමරණීයත්වය කියලා කියන්නේ. ඒ සඳහා අපි අමෘතය පානය කරන්න ඕනේ. අමෘතය වන්දන්න ඕනේ. මොනවද අමෘතය කියලා කියන්නේ? සද්ධර්මයට අමෘතය කියන්නේ. කයං විරාගං අමතං පනීතං නේද? ඔය තියෙන රත්න සූත්‍රයේ කයං විරාගං කෙලෙක්ෂය කරන්නේද? රාගේ විරාග කරන්නේද? අමතං අමෘතය. පනීතං ප්‍රනීතයි. යතජ්ජගා සක්්‍ය මුනී සමාහිතෝ බුදු පියාණන් වහන්සේ මේක මනාකොට දේශනා කරලා තියෙනවා. ඉදම්පි ධම්මේ රතනම් පනීතං මේ ධර්මයේ තුල මේ අමෘත ගුණය තියෙනවා. ඒ රතන සූත්‍රයේ තියෙන්නේ. තේරුණේ? අමෘතය. අමෘතය තියෙන්නේ කොහෙද? ආර්ය බුදුරජාණන් ළඟ අමෘතය තියෙන්නේ. දෙවියෝ ළඟ අමෘතය නේ. සමහරුන් නම් කියනවා දිව්‍ය ලෝකෙත් අමෘතය තියෙනවා කියලා. හැබැයි තවතිසා දිව්‍ය ලෝකේ තියෙනවා. අමෘතය. තවතිසා දිව්‍ය ලෝකේ තියෙනවා. එහෙත් ආර්ය පුද්ගලයා නෑ ඉන්නේ. අමෘතයේ තියෙන ආර්ය පුද්ගලයා ළඟ. අමෘතය කියන්නේ සද්ධර්මය කියන එක වෙන මොකක් නෙමෙයි. ධම්මෝසද සමන්නත්ති ඒතං පිවත බික්කවෝ. මහණනි ධර්මයට වඩා ඖෂධයක් නෑ. ඒක පානය කරන්නයි කිව්වා. අන්න එතකොට මැරෙන්න තෝ ඉන්න පුළුවන්. හ්ම් අර උපතිස්ස පරිබ්‍රාජකයා කෝලිත පරිබ්‍රාජකයා හම්බෙලා කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ? අමත මදිගතං කිව්වා. තේරුණා නේද? අමත මදිගතං. අමෘතය ලැබුවයි කිව්වා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සරලාම අපිට හම්බ වෙන්නේ සද්ධා භාවනාව නෙමෙයි. සීල භාවනාවක් නෙමෙයි. ඉස්සරලාම හම්බ වෙන්නේ සමාධි භාවනාව. ආනාපාන සති භාවනාව නෙමෙයි. ආනාපාන පබ්බෙන් තමයි ඉස්සරලාම පටන් ගන්නෙ. එහෙමනම් ඔබ වහන්සේ මොකද මේ වැඩේ කරන්නේ නැත්තේ ඉස්සරලාම? ඔන්න ඔක දැන් අපිට තියෙන ප්‍රශ්නේ. සතිපට්ඨාන සූත්‍රයට අනුව කමටහන් දෙනවයි කියලා කියනවා අපිට. නමුත් ඉස්සල්ලාම උපහන්සේ සද්ධා භාවනාවක් සීල භාවනාවක් තමයි දෙන්නේ. මේ ගැන අහන්න වටිනවා. මම කියන්නම් ඒක කියලා හිතාගෙන සද්ධාවෙන්තරව මොනවා කරලවත් සීල විසුද්ධියට යන්න බෑ. සීල විසුද්ධියෙන්තරව මොනවා කරලවත් චිත්ත විසුද්ධියට යන්න බෑ. චිත්ත විසුද්ධියෙන් තොරව මොනවා කරලවත් ditthi විසුද්ධියට යන්න බෑ. ditthi විසුද්ධියෙන් තොරව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් තොරව පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. නේද? කාංකා විතරණ විසුද්ධියට යන්න බෑ. කාංකා විතරණ විසුද්ධියෙන් තොරව පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් තොරව ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. සත්ත්ව විසුද්ධිය කියන්නේ ඔන්න ඕකයි. සත්‍ය විසුද්ධිය කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා කාංකා විතරණ විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. ඒත ආන් ඒක නිසා තමයි මම ඉස්සල්ලාම ශ්‍රද්ධාවෙන් පටන් ගත්තේ. ශ්‍රද්ධාව තමයි සප්ත විසුද්ධියටම පදනම. ශ්‍රද්ධාවෙන් තොරව කිසිම දෙයක් විසුද්ධියටපත් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව සිල් රකින්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් තොරව සිල් රකින්නවා කියන්නේ දිව්‍ය ලෝකයන් බලාපොරොත්තු වෙන සිල් රකින්නවා කියන එකයි. තේරුණා නේද? මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ ආර්ය භූමියට ප්‍රවිෂ්ඨ වෙන ශක්තිය කියන එකයි ශ්‍රද්ධාව කියන්නේ. දැන පැහැදීම. දැන පැහැදීම. ධර්මයේ දැනගෙන ධර්මයට පහදිනවා. දැනගන්නේ මොන ධර්මයේද? ලෝක ධර්මය. දැනගන්නේ සත් ධර්මය නෙමෙයි ඈ. දැනගන්නේ අසත් ධර්මය. දැනගන්නේ ලෝක ධර්මය. ලෝකය කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. දැනගන්නකොට මෙයා පහදින්නේ කොහාටද? සත් ධර්මයට පහදින්නේ. නිර්වාණයට පහදින්නේ. මෙන්න මේකයි දැන පැහැදීම කියලා කියන්නේ. ලෝකයේ දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණයට පහදිනවා. එතන ඉඳන් එයා මොනවා කළත් ඒ හැම දෙයක්ම නිවන් දැකීම සඳහා මිසක් තවත් ලෝකයකට රින්දා ගැනීම සඳහා නෙමෙයි. අන්න ඒ පුද්ගලයා කරන කියන හැම දෙයක්ම විසුද්ධියටපත් වෙනවා. එයා සීලයක් රැක්කත්, භාවනාවක් කළත්, සමාධිගත වුණත් ඔක්කොම විසුද්ධියටපත් වෙනවා. කාටද එහෙම වෙන්නේ? සද්ධාව ඇති අයට. ශ්‍රද්ධාවන්තයින්. එතකොට ශ්‍රද්ධාවන්තයාගේ ක්‍රියාපටිපාටිය විසුද්ධයි ශ්‍රද්ධාව නැති අයගේ ක්‍රියාපටිපාටිය කොච්චර සිල් රැක්කත් ශ්‍රද්ධාවක් නැතුව අවුරුදු 50ක් සිල් රැක්කත් අකුරටම සිල් රැක්කත් එතන තියෙන්නේ පරිසුද්ධ සීලයක් නෙමෙයි දූෂණය වෙච්ච සීලයක්. දැන් කියන්නකො ශ්‍රද්ධාවක් නැතුව අවුරුදු 50ක් අකුරටම සිල් රකින්නයි කියලා එතන තියෙන්නේ තණ්හාවෙන් දූෂණය වෙලා. එයා සිල් රකින්නේ එක්ක දිව්‍ය ලෝකෙට යන්න එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකෙට යන්න. එයා නිර්වාණය ගැන හැඟීමක් දැනීමක් නැහැ නෑ. ප්‍රසාදයකුත් නැහැ නෑ. ආන් ඒක නිසා ශ්‍රද්ධාව පදනම් කරගෙන තමයි සියලෝම ගුණධර්ම බුද්ධ ශාසනයක් පවතින්නේ. බුද්ධ ශාසනයේ බීජය මොකද්ද? සද්ධාව. බීජයට අනුව තමයි පැලයක් හටගන්නේ. කොස් සැටයකින් නම් කොස් පැලයක්. පොල් ගෙඩියකින් නම් පොල් පැලයක්. ඒතර ශ්‍රද්ධාවට අනුව තමයි පැලය හටගන්නේ. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? බුද්ධ බීජය. බුද්ධ බීජය. මෙන්න මෙතනින් තමයි සෑම දෙයක්ම විසුද්ධියටපත් වෙන්නේ. පැහැදිලිද මම මේ කිව්ව ටික? ආන් ඒකයි මම ඉස්තරලාම ශ්‍රද්ධාව ඇති කරලා දුන්නේ. මේ භාවනා මධ්‍යස්ථානයේ නමත් සද්දා විපස්සනා භාවනා. විපස්සනාව ලබන්නේ දිට්ඨි විසුද්ධියේදී. දිට්ඨි විසුද්ධිය කියන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් සක්කාය දිට්ඨිය නැති කරගන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ලෝකයේ සැපයි සැපයි සැපයි නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි කියන පිළිගැනීම. සක්කාය දිට්ඨිය කියන්නේ එතකොට මේ සක්කාය දිට්ඨිය නැති කරන්න නම් ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දැනීම ඇති කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒකෙන් තමයි සද්ධාව සද්ධාවෙන් තමයි ඒක කරන්නේ. ලෝකයේ දුකයි දුකයි දුකයි දුකයි දුකයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන නිර්වාණයට පැහැදීම ඇති කරගෙන ඉදිරියට යනවා. එතකොට දැන් සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් මේ දාලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ නේ. එහෙනම් සක්කාය දිට්ඨිය නැති වෙනකොට තමයි දිට්ඨි විසුද්ධියට හේව සම්මා දිට්ඨියටපත් වෙන්නේ. අන්න එතන ඉඳන් විදර්ශනාව ඇති වෙනවා. විදර්ශනාව කියන්නේ සම්මා දිට්ඨිය කියන එකයි. විනිවිද පේන්න පටන් ගන්නවා. අන්න එතන ඉඳන් විදර්ශනා භාවනා කරන්න පුළුවන්. විදර්ශනා භාවනා කරන්න නම් සම්මා දිට්ඨිය ඇති වෙලා සෝතේට ආපන්න වෙන්න ඕනේ. සෝතේට ආපන්න වීම සඳහා අපිට අවශ්‍ය කරනවා 29ක් ප්‍රතිඵල ලබා ගන්න. 30 වෙනි ප්‍රතිඵලය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මොනවද ඒ 29? චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ ඉද්ධිපාදා, චත්තාරෝ සම්මප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තපොඥාංග. මෙතන 29ක් තියෙනවා. මේ 29 හතරෙන් එකක් වැඩෙන්න ඕනේ. සම්මාදිට්ඨිය ඇති වෙන්න. ඔය 29 41ක් වැටෙන්න ඕනේ. එතකොට මේ 29ටම පුරෝගාමි වෙන්නේ සද්ධාව. සද්ධාව නැත්නම් එකක්වත් වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයට අනුව කායानुපස්සනාව. කායानुපස්සනාවේ චතු සම්පජන්‍ය පබ්බේ හා ඉරියාපත පබ්බේ මම මේ දෙකනේ ඉස්සෙල්ලා කළේ නේද? සතර ඉරියව් පිළිබඳව සහ සියලුම ඉරියව් පිළිබඳව බලාගෙන සතියෙන් ඉන්නකොට විමර්ශනාත්මකව ඉන්නකොට අපිට හැමතැනම දුකක් පේන්නේ නේද? උදේ ඉඳන් රෑ වෙනකම්, රෑ ඉඳන් එළි වෙනකම් ඉරියව් වෙනස් කරනවා, දඟලනවා. මක් නිසාද? දුක නිසා දඟලන්නේ. අන්න එතකොට කය නිසා විඳින දුක් අපි දකිනවා. කය නිසා මෙච්චර දුක් විඳිනවා නා. ඈ මේ කය කියන එක අතහල යුතු දෙයක්. මේක ඕනෙම නෑ. ඊළඟට කය කියන්නේ මොකද්ද? අසූචි ගොඩක් කිසිම ප්‍රාණියක් ජීවියක් නෑ. ආන් එතනින් කය ප්‍රතික්ෂේප වෙනවා. මම මානසික දුක පෙන්නවා, චෛතසික දුක පෙන්නවා, සිතයි, මනසයි, කයයි තුනේ එකතුව තමයි ලෝකය කියලා කියන්නේ. කයයි සිතයි දෙක කිව්වත් වැරද්දක් නැහැ. ඔය මනත් අයිති වෙන්නේ කයටමයි ඈ. කයයි සිතයි කියලා කියන්නේ ඒකයි. මන අයිති වෙන්නේ කයට. කය කියන්නේ ඉන්ද්‍රියක්, ద్వාරයක්, ආයතනයක්. එතකොට කායික දුක අපි දකින්න ඕනේ. මානසික දුක දකින්න ඕනේ. චෛතසික දුක දකින්න ඕනේ අන්න එතකොට මේ ලෝකයේ හැවත් ජීවිත පැවැත්ම දුකයි කියලා අවබෝධ වෙනකොටම නිර්වාණය සැපයි කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එතන තියෙන පිළිගැනීම අවබෝධයක් නෙමෙයි. ප්‍රසාදය කියන්නේ ඒකයි, පැහැදීම කියන්නේ ඒකයි, ශ්‍රද්ධාව කියන්නේ ඒකයි. එතන ඉඳන් එයා කරන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්නේ තවත් ලෝකයකට රින් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියා දෙවියෝ ඉන්නෙත් ලෝකේ, බ්‍රහ්මයෝ ඉන්නෙත් ලෝකේ, සක්විත රජුරෝ ඉන්නෙත් ලෝකේ. ඒවට යන්නේ බලාපොරොත්තු වෙන්නේ යාගේ එකම බලාපොරොත්තුව නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාව. එතන ඉඳන් එයා කරන කියන හැම දෙයක්ම කරන්නේ සඳහා නිවන් දැකීම සඳහා තව දිහාකට යන්න නෙමෙයි. ආන් ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. පාරමිතා කියන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන කියන හිතන දේවල් පාරමිතා නම් වන්නේය. කීයක් තියනවද කියලා මගෙන් ඇහුවොත් මම කියනවා ගොඩාක් තියනවා නම් හොඳා කියලා. පාරමිතා ගොඩාක් තියනවා නම් හොඳා. ශ්‍රද්ධාවන්ත පුද්ගලයා කරන කියන හැම දෙයක්ම පාරමිතා නම් වන්නේය. ශ්‍රද්ධාව ඇති වෙනකොටම ආර්ය පුද්ගලයෙක් වෙනවා. ආර්ය පුද්ගලයෙක් වෙනකොට මෙයා පාරමිතා පූර්ණේ ආරම්භ කරනවා. ආන් ඒ නිසා තමයි මම ඉස්සල්ලාම සද්දා භාවනාව දුන්නේ මේ පින්නතුන්ට. සද්දා භාවනාවෙන්තරව සීල විසුද්ධියකට යන්න බෑ මොනවා කරලවත්. දැන් මේ සද්දාවන්තයා සිල් රකින්නේ කොහෙන්ද? නිවන් දකින්නේ නේද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සබ්බ පාපස්ස අකරණං විය යුතුයි කුසලස්ස උපසම්පදා විය යුතුයි. කුමක් සඳහාද? සචිත්ත පරියෝදපණය සඳහා. අන්න සද්දාවෙන් ඇති වෙන සීලය. මේක තමයි සීල විසුද්ධිය කියලා කියන්නේ. ආරබත ශ්‍රද්ධාව, නෙක්කමත දාලා යන්න ඕනේ. නික්මීම. යුංජත බුද්ධ ශාසනය. ඊට පස්සේ මේක දාලා යන්න නම් මොකද කරන්න ඕනේ? බුද්ධ ශාසනය දෙන්න ඕනේ. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනං. සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරමින් කුසල් කරමින් ඉදිරියට යනවා නම් ආන් මේ පුද්ගලයා බුද්ධ ශාසනය තුල ඉන්න පුද්ගලයෙක්. ආන්න සීල විසුද්ධිය. සීල විසුද්ධිය. සීලෙන්තරව මොනවා කරලව සමාධියට යන්න බෑ. සමාධියෙන්තරව අපිට ප්‍රඥාවට යන්න බෑ. එහෙනම් අපිට සමාධියක් විසුද්ධ චිත්තයක් බවටමපත් වෙන්න ඕනේ. දැන් අද කතා කරන්නේ චිත්ත විසුද්ධිය පිළිබඳව. ශ්‍රද්ධාවෙන් සීල විසුද්ධිය ඇති කරලා දුන්නා. දැන් ශ්‍රද්ධාවෙන් චිත්ත විසුද්ධියට යන්නයි අපි හදන්නේ. මොකද්ද මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ? අපේ සිත හටගන්නකොටම අපිරිසිදු වෙලා හටගන්නේ. අපිරිසිදු වෙලා අපිරිසිදු වෙලා වෙයන්නලා යන්න. ලකෝ ගැඹුරක් තියෙනවා උතන. වෙයන්නලා යන්න වෙලා වෙලා තියෙන අපිරිසිදු වෙලා කියනකොටම ඔය කට්ටියට තේරුම් යන්න ඕන මේක එහෙමනම් පිරිසිදු දෙයක් වෙන්න ඕන නේද? අපිරිසිදු වෙන්න පිරිසිදු දෙයක් වෙන්න එපා නේද? සිත පිරිසිදු වෙන්න තුමේ. පබස්සර මිදම් වික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං සිත පිරිසිදුයි. සිත පිරිසිදුයි. මොනවද මේ සිත කියන්නේ? ස්වභාව ධර්මයාගේ පැවැත්මක්. විඥාන නාම රූපයාගේ පැවැත්ම සිත කියලා කියන්නේ. විඥාන නාම රූප මේ ගැන අපි ගැඹුරින් සාකච්ඡා කරනවා පස්සේ රූප කියලා කියන්නේ ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. අන්න ඒක රූප. තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය කියන ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගවත් වෙලා තියෙනවා. ආන් එක තමයි රූප. රූප දෙකක් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා. විඥාන ධාතුව තුළ මොකෝවත් නැහැ. නාමත් නැහැ, රූපත් නැහැ. කිසිම අපිරිසිදු භාවයක් නැහැ විඥාන ධාතුව තුළ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා තියෙන්නේ. විඥාණය පියවියෙන් දකින්න බෑ. අනන්තං කියලා කියන්නේ සියලුම ලෝකෙ හැමතැනම විඥාණය තියෙනවා. අනන්තං කියන්නේ ඒකයි. හටගත්තා වූ දැන් ලෝකය කියලා අපි කතා කරන්නේ විඥාන නාම රූපනේ. ඒතර නාම රූපේ අම්තනක තියෙනවා නම් විඥානය තියෙන්න ඕනේ. නාම රූප පත්‍ය විඥානං කියලානේ තියෙන්නේ. අනන්තං කිව්වේ ඒකයි. හැමතැනම තියෙනවා විඥානය. සබ්බතෝ පබං ප්‍රභාස්වරයි. කිසිම දෙයකින් කිලුට වෙලා නැහැ. සාන්තයි සුන්දරයි දැකුම් කලුයි මනෝනන්දනීයයි චිත්තාකර්ෂණීයයි තේරුණේ ඕනනම් දැනගන්න දැක ගන්න පුළුවන් විඤ්ඤාණං ඡායතනෙට ගියොත් පුළුවන් දැක ගන්නට. ආන් ඒක නිසා සිත හටගන් සිත පිරිසිදුයි කොටින්ම කියනවා නම් සිත පිරිසිදුයි. විඥාන නාම රූප මෙන්න මේ විඥාන නාම රූප කොච්චර පිරිසිදු වුණත් අනිත්‍යයි අනිත්‍යයි මේක වේගයක් විතරයි පැවැත්මක් මෙතන තියෙන්නේ අනිත්‍යයි මෙන්න මේ අනිත්‍ය වූ විඥාන නාම රූප පිරිසිදුයි කොච්චර පිරිසිදු වුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි හටගත් එකක් නේ. මෙන්න මේ විඥාන නාම රූපයාගේ පැවැත්ම නිට්ටයයි සුඛයි ආත්මයි කියලා දැකීම තමයි අවිද්‍යාව කියන්නේ. එහෙම මේක නිට්ටයයි කියලා දකිනකොටම මේ විඥාන නාම රූප වලට ඇලෙනවා, ගැටෙනවා. අන්න ආගන්තුක කෙලෙස් වලින් අපිරිසිදු වුණා. අන්න තණ්හාවට ගියා. මක් නිසාද? අනවබෝධය නිසා. අවිද්‍යාව නිසා. තණ්හාවට ගියා කියන්නේ සංකාර බවටපත් වුණා. භවයට යන්න සකස් වුණා. දැන් විඥාන නාම රූපයාගේ මුළු ස්වභාවය භවයට යන්නේ නැහැ. එතන පිරිසිදුයි නේ. මේක නිට්ටයයි කියලා දැනීම දැකීම තමයි අවිද්‍යාව කියන්නේ. නිට්ටයයි කියලා දකිනකොට මොකද වෙන්නේ? භවයට යන්න සකස් වෙනවා. කර්ම භවටපත් වෙනවා. කර්ම විඥානය කියලා කියන්නේ. කර්ම බවටපත් වෙනවා. සංකාර කියන්නේ ඒක තමයි. අවිජ්ජා පත්‍ය සංකාරා. ඔය තියෙන ලස්සනට අවිජ්ජා පත්‍ය සංකාරා. සංකාර පත්‍ය විඥානං. එතන විඥාන කියන්නේ ප්‍රතිසන්දි විඥාණයට. කොහේ හරි ගිහිල්ලා අල්ල ගන්නවා. භවයක ගිහිල්ලා අල්ල ගන්නවා. මම එතනින් එහාට දැන් යන්නේ නෑ. මම කිව්වේ සිත පිරිසිදුයි කියන එකයි. සිත පිරිසිදුයි අවිද්‍යාව කියලා කියන්නේ ආගන්තුකව පසුව ඇති වෙන ක්ලේශයක්. ඒක නිසා මේක අනෝබෝධය නිසා අපිරිසිදු වෙනවා. එතකොට විද්‍යාව සම්පූර්ණයෙන්ම යථාභූත ඥාන දර්ශනේ ඇති වෙනකොටම නිරාවරණ ඥානෙවත් මහා ප්‍රඥාව ඇති වෙනකොටම සිත පිරිසිදු භාවයටපත් වෙනවා. අරිහත් ඵලය කියන්නේ මේකයි. අරිහත් ඵලය. පිරිසිදු හිත මතු කර ගැනීම. තේරුණේ? එහෙනම් සාමාන්‍ය ජනතාව ගැන කතා කරනකොට සාමාන්‍ය ජනතාව කියන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ගියා වූ අය. අවිද්‍යාව තියෙන ඇත්තන්ගේ තුලින් හිත හටගන්නෙම අපිරිසිදු වෙලා හටගන්නේ. මඩ ගොඩක් අස්සෙන් එන සුදු පාට බෝලයක් වගේ. මඩ ගොඩක් අස්සෙන් එළියට එන සුදු පාට බෝලයක් වගේ. මඩ ගාගෙන තමයි එන්නේ. අවිද්‍යාව නැති ඇත්තන්ට පිරිසිදු ජලාශයක් අස්සෙන් එන සුදු පාට බෝලයක් වගේ. අවිද්‍යාව නැති ඇත්තන්ට. එහෙනම් සාමාන්‍ය ජනතාවගේ හිත අපිරිසිදු වෙලා හටගන්නේ. අපිරිසිදු වෙලා. වෙලා කියන එක දැන් මතකයි නේද? පැහැදිලි නේද? ඒ කියන්නේ සිත පිරිසිදු කියන එකයි. අපිරිසිදු වෙලා හටගන්නේ. චිත්ත පාරිශුද්ධිය පරිපූර්ණත්වයේ තියන්නේ ඔන්න ඔතනේ. එතකොට දැන් මෙතන අපි කරන්න හදන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය ආරම්භ කරන්න හදන්නේ. දැන් මේ සීලේනොත් කරන්නේ ඒක තමයි. චිත්ත විසුද්ධිය ආරම්භ කිරීමක් කරන්නේ. අපේ සිත වැහිලා තියෙන්නේ ලෝභ දෝෂ මෝහ වලින් නෑ පාප කර්මයන්ගෙන් නෑ නේද? සියලු පව් හල යුතුයි කියලා පාප කර්මයන් අතහැරලා කුසල් දාම් වඩාගෙන ඉදිරියට යනකොට සචිත්ත පරියෝදපණය වෙනවා. සිත පිරිසිදු වෙනවා. ඒක සිත පිරිසිදු වීමේ මුල් පියවර තමයි සීලය. සීල විසුද්ධියෙන් තමයි චිත්ත පාරිශුද්ධිය ආරම්භය තියෙන්නේ. තේරුණා නේද? හැබැයි මේ සීලය අපිරිසිදු නම් සිත පිරිසිදු වෙනවද? නැහැ. සීලය අපිරිසිදු නම් කොහොමද සීල විසුද්ධියකට යන්නේ? ඈ සීලය පිරිසිදු වුණොත් තමයි අපිට ඒ සීලයෙන් තමයි සිත පිරිසිදු කරන්න පුළුවන්. නැත්නම් මේ දිව්‍ය ලෝකේ යන්න බලාපොරොත්තුව සිල් රකින්න නැත්නම් කවදාවත් සිත පිරිසිදු කරන්න බෑ. නිවන් දකින්න බෑ. බැරි නිසාමයි කියන්නේ. එතකොට මේ සීලය සීල විසුද්ධිය ඇති වෙන්නේ සද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් සීල විසුද්ධියට යනවා සීල විසුද්ධියෙන් පමණයි චිත්ත පාරිශුද්ධිය ඇති වෙන්නේ තේරුණා නේද ඒතකොට ශ්‍රද්ධාවෙන් සීල විසුද්ධියට යනවා විසුද්ධ සීලයෙන් පමණයි චිත්ත විසුද්ධියට යන්න පුළුවන් නැත්තම් බෑ සීලේ දූෂණය වෙලා තියෙනවා නම් ඒ සීලයෙන් කවදාවත් චිත්ත විසුද්ධියක් ආරම්භ වෙන්නේ නැහැ ඒතකොට සීලයෙන් කරන්නේත් මොකද්ද සිත පිරිසිදු කර ගැනීම නේද චිත්ත පාරිශුද්ධිය ශ්‍රද්ධාව තමයි පදනම වෙලා තියෙන්නේ සද්ධාවෙන් කරන්නේත් ඒක තමයි. මේ ලෝකය කියලා කියන්නේ හිත නෑ නේද? හිත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. ඒතකොට මේක අසද්ධර්මයක් කියන එක දකින්න ඕනේ. අපිරිසිදු තැනක්, දූෂණය වෙච්ච තැනක් කියන එක දකින්න ඕනේ. දැක්ක හැටි තමයි යන්න හිතෙන්නේ අනිත් පැත්තට. එතකොට සීල විසුද්ධියෙන් තමයි චිත්ත විසුද්ධියට යන්නේ. චිත්ත විසුද්ධියේ ආරම්භය ආරම්භයේදී මොනවද දන්නවද කරන්නේ? ඉස්සල්ලාම අපි කරන්නේ කුසල් දහම් වසාගෙන තියෙන ආවරණ පහක් තියෙනවා. ඒවට කියනවා පංච නීවරණ කියලා. පංච නීවරණ වල මුල තියෙන්නේ තණ්හාව. පංච නීවරණ වල මුල මේ මුලම කොටස් දෙකට ආйти වෙන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද. ඒතකොට තණ්හාව ශේ කිරීම සඳහා අපිට ඕනේ කරනවා ප්‍රාණවත් භාවය. ඒ ප්‍රාණවත් භාවය නැති කරන්නේ තීන මිද්දේ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද නැති කිරීම සඳහා ප්‍රාණවත් භාවයක් අවශ්‍යයි. ප්‍රාණවත් භාවයේ ලබා ගන්න තීන මිද්දේ ඇති කරන්න ඕනේ. කාමච්ඡන්ද ව්‍යාපා තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියලා දූෂණය වෙච්ච සීලය කොටින්ම කියනවා නම්. දූෂණය වෙච්ච සීලය නිතරම සැකසිතයි යාට. අනේ මගේ සීලය කැඩිලාද මන්දා. අනේ මන්දා. අනේ මගේ සීලය කැඩිලාද අනේ මන්දා. ඔය අනේමන්ද කියන එක නෑ ආර්ය සීලය තුල. ආර්ය පුද්ගලයෙක් තප්පර දශමයක්වත් දුසිල් බව තුල ඉන්නේ නැහැ පින්නතුනේ. නිතරම සතියෙන් ඉන්නේ. තමාගේ චිත්ත පාරිශුද්ධිය පිළිබඳව වැරද්දක් කලාතුරකින් සිද්ධ වුණත් පටස් ගාලා හයි කරගන්නවා අනේමන්ද කියන දෙයට වෙලාවක් නෑ. ආන්න මේ මේ කාම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච නැති වෙන්න නම් ආර්ය සීලයක පිළිටන්න ඕනේ. හැබැයි ප්‍රත්‍යඥ සීලෙනුත් පුළුවන් ඔක් කරන්න. පුළුවන් කියන්නේ මොකද දන්න බොහොම ලාමකයි ඒක తాවකාලිකයි. පන්සිල්ලේම අරගෙන දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි ප්‍රාර්ථනා කරගෙන පටන් ගන්නවා. එහෙම පුළුවන් කරන්න බැරි කමන්නේ අපි මේ කතා කරන්නේ චිත්ත පරිශුද්ධිය සඳහා. අදි චිත්තේ සඳහා යන ඇති මම මේ කතා කරන්නේ. දැන් මේ සීල සමාධි ප්‍රඥා කියන එක කොටස් දෙකකට බෙදනවා. සීල සමාධි ප්‍රඥා සහ අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා. සීල සමාධි ප්‍රඥා කියන එක යන්නේ ප්‍රත්‍යඥන පැත්තට. ප්‍රත්‍යඥයන්ගේ සීල සීල සමාධි ප්‍රඥා ප්‍රත්‍යඥයන්ටයි. අදි චිත්ත අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන්නේ ආර්ය පුද්ගලයන් සම්බන්ධව. එතන තියෙන්නේ අර පාරිශුද්ධිය තියෙන්නේ විසුද්ධිය තියෙන්නේ. අදි සීලය කියලා කියන්නේ ආර්ය සීලයට. අදි සීලය. ප්‍රත්‍යඥයන්ට අදිශීලයක් නැහැ මොනවා කරලවත්. ඒක මම කිසිම බයක් සැකක් නැතුව කියනවා. කිසිම ප්‍රත්‍යඥයෙකුට අදිශීලයක් නැහැ. ශ්‍රද්ධාව තියෙන උපාසකම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ උපාසකම්මටත් අදිශීලයේ තියෙනවා. පැහැදිලි නේද? පරිසුද්ධියටපත් වෙන සීලය අදිශීලය කියලා කියන්නේ. ලෝකෝත්තර සීලය. අධිකිත්තයත් ඒ වගේ. අධිකිත්තේ ලබන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් තමයි අධිකිත්තේ ලැබෙන්නේ. ඒ අධිජිතයේ මුල් අවස්ථාවේදී අපි කරන්නේ පහක් යට කරනවා පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ යට කරනවා. මේවා තමයි කුසල් දහම් වසාගෙන තියෙන ආවරණ. මේ ආවරණ වලින් කුසල් දහම් වසාගෙන තියෙන තාක්කල් අපිට කුසල් දහම් වඩන්න බෑ. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සරලාම ආනාපාන භාවනාව ආනාපාන සති භාවනාවෙන් සමාධිගත වෙන්න කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා සද්ධාව ඇති කරලා දීලා සද්ධාව පදනම් කරගෙන සීල විසුද්ධියකට යවන්න ඕනේ. නැත්තම් මේ ආනාපාන සති සමාධියෙන් ලැබෙන සමාධිය අධිචිත්ත බවට පත් වෙන්නේ නැහැ. චිත්ත විසුද්ධියට යන්නේ නැහැ. පැහැදිලි නේද? අන්න ඒක නිසා තමයි මම ඉස්සල්ලාම සද්ධාව ඇති කරලා දීලා සීලය ඇති කරලා දීලා ඊට පස්සේ තමයි සමාධියට යවන්නේ. දැන් මම මගේ වැරද්දක් නෑ නේද? වැරද්දක් නෑ නේද? ඒවා තේරුම් ගන්න ඕනේ. ඊටාම දාර්ශ ශාස්ත්‍රීයයි නේද? බුද්ධි ගෝචරයි ශාස්ත්‍රීයයිද? ආ මේක. මට මේවා තේරුම් ගත්තොත් ඇති. අවබෝධ කරගත්තොත් ඇති මොකද්ද මේ කරන්නේ කියලා. නැත්නම් මට ඉස්සල්ලාම් බැරි හරි හරි ඇද්දක තියාගන්න. හා හා දිගයි දිගයි දිගයි දිගයි කොටයි කොටයි කොටයි කොටයි. අන්තිමට කකුට තමයි කොටන්නේ යන්නේ. මට පුළුවන් ඕනම් කරන්න එකපාරට ඇවිල්ලා. මගේ එහෙම එකක් නැහැ. මම බොහොම ශාස්ත්‍රීය පුද්ගලයෙක්, මම දාර්ශනිකයෙක්, මම චින්තකයෙක්. ඒක මටම කියාගන්න පුළුවන් සත්‍යය තියෙනවා. තේරුණා නේද? අපි බොහොම ලස්සන ඉදිරියක් තියෙන්නේ. සද්ධාවෙන් සීලේ විසුද්ධි කරගන්නවා, චිත්ත විසුද්ධි කරගන්නවා, පාරමිතා පූර්ණේ පටන් ගන්නවා, ඉදිරියට යනවා. අරඹවුනික්ම යව බුදු සසුනේහිම යෙදියව මරසෙන් ජය ගනිව් අදම් අතහැර සදම් වඩවව් ඒ කියන්නේ ඕකයි ආරම්භයක් තියෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන්නේ ආරම්භය ඇති වෙනකොටම නික්මෙන් බලාපොරොත්තු ආයේ මේක ඉන්නේ නැහැ මොනවා කරලවත් මේක ගිනි ගොඩක් කියලා අවබෝධ කරගත්තා නම් ඉන්න පුළුවන් ද පින්නොතේ? දමල ගහලා යන්න හිතෙනව නේද? ඔය ඔතනින් තමයි ඔය නෙක්කම්ම සංකප්පේ ඇති වෙනව ඔතනින්. ඊළඟට මුංචිත කම්මතා ඥානියත් ඔතනින් ඇති වෙනවා. මුංචිත කම්මතා ඥානය කියන්නේ මොකක්ද? මේක දමල ගහලා යන්න ඕනේ කියන අදහස. ආඳුරනේ ටිකක් ගැඹුරින් කියන්නකො ශාස්ත්‍රීය වචන ටිකක් දාලා කියන්නකො ආඳුරනේ. තේරුම් ගන්න බැරි වෙන්න. මුංචිත කම්මතා ඥානය කියන්නේ මේ කෙහෙම්මල දමල ගහලා යන්න ඕනේ කියන අදහස. මේක ගිනි ගොඩක් නක්. ආ ඉන්න පුළුවන්ද? මුංජිතු කම්මතා ඥානය. දමල ගහලා යන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. තේරුණේ? ඉතින් ඊට පස්සේ මෙයා ආයේ ගොඩ ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දැනත්තාට ඊට පස්සේ මේ බොරු කියලා මොනව ලබා ගන්නද පින්නතුනේ? කේලම් කියලා පරුස වචන කියලා ඈ මොනව ලබා ගන්නද? සතුන් මරලා සතුන්ට හිංසා කරලා දඬු මුගුරු අරගෙන මොනව ලබා ගන්නද? දමල ගහලා යන්න නම් කල්පනාව නේද? ඔන්න ඔතනින් තමයි සීලය කියන එක නැගලා එන්නේ. ඔවට කියන්නේ දර්ශනයක් තුළින් ඇතිවෙනා වූ ශික්ෂණය කියලා. දස්සන සම්පන්නන් සීලං. මේ ශ්‍රද්ධාවෙන් නික්කම්ම සංකප්පේ ඇති වෙනකොටම ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය ඔන්න බුද්ධ ශාසනය ඔතන තියෙන්නේ. මොකද්ද? සබ්බ පාපස්ස අතරනම් කුසලස්ස උපසම්පදා පටිච්ච පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන මේ බුද්ධ ශාසනයෙන් දෙන පුද්ගලයා ඊළඟට සතිපට්ඨානයට යනවා ඈ සතියෙන් වසයිනම් සදහම් මගියයිනම් නැන ගුණ වඩයිනම් ලැබෙයි උත්තම සැපය මනරම් එතන ඉඳන් සතියෙන් වඩනවා යා සතියෙන් ජීවත් වෙනවා සතිපට්ඨාන සූත්‍රය අනුව ජීවත් වෙනවා සතියෙන් වඩයිනම් සදහම් මගෙන් යයිනම් සදහම් මග තමයි සතිපට්ඨාන සූත්‍රය වෙන සූත්‍රයක් නෙවෙයි නැන ಗುಣ වඩයි නම් නැන ಗುಣ වඩන්න ඕනේ. ಗುಣ කියන්නේ සීලය. සීලේ නැන පදන් වෙන්න ඕනේ. නැන පදනම් වුණා වූ සීලය තමයි ಗುಣ කියලා කියන්නේ. නැන ಗುಣ කියලා කියන්නේ ඒකයි. ඉතින් දැන් ওই චිත්ත පාරිශුද්ධි ආරම්භය. මේ හොඳට තේරුම් ගන්න ඕනේ දැන් අපි මොකද්ද මේ කරන්න හදන්නේ? උපේක්ෂාවෙන් යුක්ත වුණා වූ අරමුණකට අපේ සිත ඒකාග්‍ර කරගෙන පංච නීවරණ යටපත් කිරීමක් පමණයි කරන්නේ. මෙහි සමාධි භාවනා ධ්‍යාන භාවනා කියන්නේ ඔන්න ඕකයි. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. පංච නීවරණ යටපත් කරගෙන චිත්ත විසුද්ධිය කරා යනවා අපි. පංච නීවරණ වලින් තමයි අපේ සිත වැහිලා තියෙන්නේ නේද? කුසල සිත වැහිලා තියෙන්නේ පංච නීවරණ වලින්. කුසල සිත මතු කරගන්න නම් මොකද කරන්න ඕනේ? පංච නීවරණ කියන ආවරණ යට කරගන්න ඕනේ. ස්කම්මන ප්‍රහාණය කරන්න ඕනේ ඉස්සෙල්ලා. මර බලවට කියන්නේ පංච නීවරණ කියලා කියන්නේ මර බල. මර බල මැඩගෙන බුදු බල මතු කරගන්න ඕනේ. තේරුණා නේද? බුදු බල තමයි සද්ධර්මය. මර බල තමයි අසද්ධර්මය. අසද්ධර්මයෙන් තමයි සද්ධර්මය යට වෙලා තියෙන්නේ. මෙතන අසද්ධර්මය කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. මෙන්න අසද්ධර්මය. මර බල මේවා අපි යට කරනවා. යට කරන්න නම් මොකද කරන්න ඕනේ? උපේක්ෂක අරමුණක් අරගෙන ඒකට ඒකාග්‍ර කරගෙන සමාධිගත වෙන්න ඕනේ. උපේක්ෂක අරමුණක් කරගෙන. සමාධිය කියලා කියන්නේ යම් කිසි දෙයකට ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් ඉන්න එකට කියනවා සමාධිය කියලා. ඒකාග්‍ර කර ගැනීමට කියනවා සමතය කියලා. එකඟ වීම සමතය කියන්නේ. සමතය. දැන් අපි ඔය කතා කරන්නේ අද නම් අපි සමතේකටපත් වුණා කියලා නේද? එහෙම කතා කරනව නේද? ඔය සමිතියකට ගිහිල්ලා සමතේකටපත් වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරුත් එකමුතු වුණා කියන එක, සමගි වුණා කියන එක. එකඟතාවයකටපත් වුණා කියන එක. ආන් ඒකයි සමතේ කියලා කියන්නේ. ඒක බොහෝ වේලාවක් රඳවා ගැනීම තමයි සමාධිය කියලා කියන්නේ. ඒකේ බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. දැන් අද සමතේ නම් තියෙනවා පළක් වෙලාවට ඊට පස්සේ සමාධියට යන්නේ නැහැ විසිල්ලා යනවා. අද නම් අපි ඒකාග්‍ර වුණා. සමතේකටපත් වුණා කියලා කියනවනේ. ඒ වුණාට පාරේදී රණ්ඩු වෙනවා. <laughs> පාරේදී රණ්ඩු වෙනවා. තේරෙන්නේ? ඒක සමාධිගත කරගන්න ඕනේ ඒකාග්‍රතාවය. සමගිය වඩවා ගන්න ඕනේ. එතනින් තමයි බලයක් ඇති වෙන්නේ. සමගියේ බලය වේ කියනවනේ නේද? ඒතර බලයක් ඇති වෙන්නේ සමතේ තුලින්. සමතේ කියන්නේ සමගිය කියන එක. ආන්නේ සමගිය කියන බලයේ තියෙනවා නම් ආය කාටවත් හොල්ලන්න හම්බෙන්නේ නැහැ. පරාජය කරන්න හම්බෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ බලය ඇති වෙන්නේ කොහෙන්ද? ඒකාග්‍රතාවයේ සමගිය තුලින් නේද? සමගියක් නැති තැන ශක්තියක් නැහැ පින්නතුනි. බලයක් නැහැ. සමගියක් නැති තැන බලයක් නැහැ. එහෙනම් සමගියක් නැති තැන බලය බෙදා ගැනීමට pore කෑමෙන් වැඩකුත් නැහැ. නැති දෙයක් බෙදා ගන්න බෑනේ. නේද? සමගියක් නැති තැන බලයක් නැත්නම් එතකොට සමගියක් නැහැ කියන්නේ පොර කනවා කියන එක නේ. දැන් මොකද කරන්නේ? බලය බෙදා ගන්න පොර කනවා. රටට හෙන ගැහුවක් කමන්නේ බලය විතරයි ඕනේ අපිට නේද? එහෙම නේද? බලය බෙදා ගන්න කොහොමද බෙදන්නේ? බලයක් නැත්තම්. බලයක් තියෙන සමගිය තියෙන තැන. අසමගියෝ ඉන්න තැන බලයක් තියනවා. නෑ නේද? මේ මේ බණ කියන්න ඕනේ මෙතෙන්ද නෙමෙයි යන්න ඕනේ රජගෙදරට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්න ඕනේ. පුළුවන් නම් මට අරන් දෙන්නකෝ බණ පාර්ලිමේන්තුවේ. සමගියක් සමගියක් තියෙනවා නම් යම් තැනක අන්න එතන තමයි සමතේ තියෙන්නේ පින්නතුනේ. සමතය. සමතේ තියෙනවා නම් සමගිය තියෙනවා නම් එතන තමයි සබාව කියලා කියන්නේ. සබාව කියන වචනේ තේරුම මොකද? යම් තැනක සભ્યත්වේ නම් අන්න එතන සබාවයි. යම් තැනක සભ્યත්වේ නම් එතන සබාවයි. සભ્‍යත්වය කියන්නේ සීලාචාරකම, හැදිච්චකම. ඒ හැදිච්ච එකම ඇති වෙන්නේ සමගිය තුලින් නේද? ඒකට සමගියක් නැත්නම් එතන සભ્યත්වයක් තියෙනවද? සීලාචාරකමක් තියෙනවද? බලයක් තියෙනවද? නැහැ. මේ සමතය ගැන මම මේ කතා කළේ. සමගිය කියන්නේත් ඕක තමයි. ඉතින් සමගිය බලේ වේ, සමතේ බලේ වේ. සભ્યත්වයේ යම් කිසි තැනක තියෙනවනම් සබාව තියෙන්නේ තන්න එතනයි. සබාව කියන්නේ සීලාචාර තැන නේද? ශීලාචාරකම ඇති වෙන්නේ සමගිය තුලින්. ඒක නෑ ඔය අජහත් රජුරෝ ලිච්ඡ වෙන්නේ කියලා යුද්ධ කරන්න යන වෙලාවේ බුදුහාරෝ කිව්වා උඹට කවදාවත් ලිච්ඡ වීම පරාජය කරන්න බෑ කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. ලිච්ඡ වීම සමගියව නැගී හිටිනවා. සමගියව එකතු වෙනවා. සමගියව විසිර යනවා. ලිච්ඡ වීමෙන්ද පුදුම සමගියක් තියෙනවා කිව්වා. උඹට කවදාවත් ලිච්ඡ වීම පරාජය කරන්න බෑ කිව්වා. සමගිය තියෙනකන් ලිච්ඡ වීම පරාජය කරන්න බෑ කිව්වා. අජාසත් රජුරෝ දැනගත්තා මුම් පරාජය කරන්න තියෙන එකම ක්‍රමය මොකක්ද දන්නවද? මුන්ගේ සමගිය නැති කරන්න ඕනේ. ඊට පස්සේ චරපුරුෂය හරියා චරපුරුෂය ඇරලා ඉවරලා මුන්ට කේලම් කිව්වා. එක එකාට කේලම් කිව්වා. කේලම් කියලා ලිච්ඡවීන්ගේ සමගිය නැති කළා. තේරුණාද? බුදුහාඳුරෝ කිව්වා ඔබට කවදාවත් ලිච්ඡවීන් පරාජය කරන්න බෑ කිව්වා සමගිය ලිච්ඡවීන් බොහොම සමගි සම්පන්න జాතියක් කිව්වා. ලිච්ඡවීන් තුළ සමගිය තියෙනකන් ඔබට බෑ කිව්වා ලිච්ඡවීන් පරාජය කරන්න. කියන්නේ සමගිය නැතිකලොත් පුළුවන් කියන එකනේ. ඒක තේරුම් ගත්තා. කොහොම හරි ඇරිය චරපුරුෂය ටිකක් එහෙම මෙහෙන් කේලම් කිව්වා ලිච්ඡ බෙන් ભેද බින්න කළා දුන්න ගිහිල්ලා. තේරුණා නේද? එහෙනම් සමග්ගා හෝත වික්කවේ මා විවදත. මහණෙනි සමගි වෙන්න. වාද විවාද කරන්න එපා. කෝලහල කරන්න එපා. කොල්ලන්න කරන්න එපා. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තිනවා දහම් කෝලහල කළාට කමක් නැහැ. ධර්මයේ පිළිබඳව කෝලහල කළාට කමක් නැහැලු. මේ මේ කාම වස්තුන් පිළිබඳව කෝලහල කරන්න එපාලු. ධර්ම කෝලහලයක් නම් උනාට කමක් නැහැ. ධර්ම ධර්මයේ පිළිබඳව කෝලහල කරනවා කියන මොකද දන්නවද? ධර්ම ධර්ම සාකච්ඡා කරනවා කියන එකයි. එක එක කාරණා පිළිබඳව ධර්ම සාකච්ඡා කරනවා. සංවාද කරනවා කියලා කියන්නේ සංවාදය කියලා කියන්නේ ඒක හරි ලස්සනයි ඒ කෝලාහලය කියන එක. දහම් කෝලාහලය. තේරුණේ? එහෙමනම් පින්නතුනි මම මේ සමතය කියන වචනේ තමයි තේරුම් කරලා දුන්නේ. සමතය කියන්නේ ඒකාග්‍රතාවය කියන එක. සමතය කියලා කියන්නේ. සමගිය, ඒකාග්‍රතාවය, එකමුතු බව සමතය කියන්නේ. ඒක බොහෝ වේලාවක් රඳවා ගැනීමට කියනවා සමාධිය කියලා. එකඟ වෙලා ඒක බොහෝ වේලාවක් රඳවා ගන්නවා. ආ මේකට කියනවා සමාධිය කියලා. එතකොට මේ සමාධිය කොටස් දෙකකට බෙදනවා ප්‍රධාන වශයෙන්ම මිච්ඡා සමාධි සහ සම්මා සමාධි කියලා. මිච්ඡා සමාධි කියන්නේ අහිතකර අපිට අහිතකර දෙයකට හිත සමාධිගත කරගන්නවා. එකඟ කරගන්නවා. අහිතකර දෙයකට. එතන මිච්ඡා. දැන් යම් කෙනෙක් රාගික අදහසක් ඇති කරගෙන රාගයටම හිත ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් ඉන්න පුළුවන්. එතන යා සමාධිගත වෙලා තියෙන්නේ. සමාධිගත වෙලා. එතන සමාධියක් තියෙනවා. මොකක්ද ඒ සමාධිය? මිච්ඡා සමාධිය. දැන් ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ලස්සන රූපයක් දිහා බලාගෙන. සමාධිගත වෙලා කතා කළාට ඇහෙන්නේ නැහැ. දැන් මේ පාරවල් වලත් ඉන්නවා සමහර සමාධිගත වෙච්ච අය. හෝන් ගැහුවා නෙමේ ඇඟ උඩින් ගියත් තේරෙන්නේ නැහැ උන්ට. සමාධිගත වෙලා. ඈ ඒවට කියන්නේ මිච්ඡා සමාධිය. අහිත කරයි ඒවා පිට. අහිත කරයි. තව රාගි මේ ද්වේෂ සහගත අරමුණක් අරගෙන සමාධිගත වෙන්න පුළුවන්. හ්ම්. දැන් කවුරු හරි හතුරෙක් ගැන හරි හිතාගෙන ඔක කඤ්ඤං කොටඤ්ඤං කපඤ්ඤං කිය ගියා හිත හිත ඌටම ඒකාග්‍ර කරන මේ සමාධිගත වෙලා. ඒක ද්වේෂ සහගත සමාධියක් හිතන තියෙන්නේ. අහිත කරයි ඒක. තේරුණේ? දැන් පූසෙක් මීයේ දිහා බලාගෙන දැන් මේ මීයා ඔළුව හොල්ලනකොට පූසත් ඔළුව හොල්ලනවා මගේ. පුදුම සමාධියක් එතන තියෙන්නේ. මීයා පොඩ්ඩක් ඔළුව දකුණට හොල්ලනවා නම් මේ පූසගෙත් දකුණට යනවලු. වමට හොල්ලනවා නම් පූසගෙත් වමට යනවා. සමාධි. පූසා සමාධිගත වී ඇත. උගේ නැට්ටෙන් ඇල්ලුවත් තේරෙන්නේ නැහැ. කණ්ඩ කතා කළත් තේරෙන්නේ නැහැ. තේරුණේ? රාග සමාධි, දෝෂ සමාධි, මෝඩ සමාධි. මෝඩ සමාධි කියන්නේ කරපු පාප කර්ම ගැන හිත හිතා ඒකටම පසුතැවිලි ඉන්නවා. ඒවට කියන්නේ ඩබල් පාප කර්ම කියලා මං කියන්නේ. ඔක පවක් කළා නම් ඔක අමතක කරලා දාපියව. මේක මොකවන්නේ ඒකටම පාප කර්මය කියන්නේ මෝඩකම නේද? මෝඩකම් කරලා පසුතැවිතේ ඉන්නවා. සමාධිගත වෙලා. ඒ කෑම කන්නේ නැද්ද? ඌට මොන කෑමක්ද? සමාධිගත. එහෙම නැද්ද? පසු තැවිතෙවි ඉන්නවා. මෝඩකම් ගැන හිත හිතා ඉන්නවා. ඒකාග්‍ර වෙලා සමාධිගත වෙලා ඉවරයි. ඒවා රාග සමාධි, දෝෂ සමාධි, මෝඩ සමාධි. ආන් ඒවට කියන මිච්ඡා සමාධි කියලා. මිච්ඡා සමාධි. හොඳට දැන් සමාධිය ගැන පැහැදිලි වෙනවා නේද මේව කියනකොට. <laughs> සමත සමාධිය. බුදු පියාණන් වහන්සේ මේ දෙකම ප්‍රතික්ෂේප කළා කියන්නේ මේ මේ ඇලීමෙන් ඇලීමත් ප්‍රතික්ෂේප කළා ගැටීමත් ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ අපිට දේශනා කරනවා ඇලීමෙන් ගැටීමෙන් තොරව යම්කිසි අරමුණක් අරගෙන ඒකට ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් ඉන්න කියලා. උපේක්ෂක අරමුණක් අරගෙන සමතයට සමතේ වශයෙන් උපේක්ෂා අරමුණක් ගන්න ඕනේ. උපේක්ෂක අරමුණකට ඒකාග්‍ර කරගන්නවා. ඒකාග්‍ර කරගෙන බොහෝ විලාවක් එහි රැඳී ඉන්නවා. ආන් ඒකට කියනවා සම්මා සමාධි කියලා. සම්මා සමාධි. ඒක ලෞකික වෙන්න පුළුවන්. තේරුණානේ ලෞකික වෙන්න පුළුවන් මේක. ඒතර මේ ලෞකික සමාධි දෙකක් මම ඉදිරිපත් කළා මිච්ඡා සමාධි සම්මා සමාධි කියලා. ඇලීමෙන් ගැටීමෙන් යුක්ත නම් මිච්ඡා, උපේක්ෂක නම් සම්මා. සම්මා සමාධි. එතකොට මේ සම්මා සමාධියෙහිවත් මේ උපේක්ෂක අරමුණක් තුළ ඒකාග්‍ර වෙනකොට මොකද වෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාදේ යට යනවා. කාමච්ඡන්ද ව්‍යාපාදේ යට යනවා. ඊළඟ කාමච්ඡන්ද ව්‍යාපාදේ යට යනකොටම අපිට සැනසීමක් දැනෙන්න ඕන නේද? සැනසීමක් දැනෙන්න එපාය. අන්න එතකොට තීන මිද්‍යාත් යට යනවා. තීන මිද්දේ යට කරන්න තමයි අර උජුං කායම් පනිදාය කියලා කියන්නේ. කය ඍජුව තියාගත්තාම තීන මිද්ද යට යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද යට යනකොටම නිදිමර ගතිය යට යනවාමයි. මොකද විශාල සැනසීමක් දැනෙනවනේ. ඈ ඊළඟට උද්දච්ච කුක්කුච්චය යට යනවා. මොකද පිරිසුදු සීලයක් ඇති කරගෙන යන්නේ මෙතෙන්ද කුක්කුච්ච කියන්නේ චරිතය පිළිබඳව සැකය උද්දච්ච කියන්නේ චරිතය පිළිබඳව සැකයක් ඇති වුණ හැටි සිත සමාධිගත වෙනකොට චරිතය පිළිබඳව සැකයක් ඇති වුණ හැටි විසිරලා යනවා ඒක. අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ. අන්න එතකොට සීලයේ පිරිසිදු නම් විසිරෙන්න විදිහක් නැහැ. කුක්කුච්චයට යන්න බෑනේ. ඊළඟ විචිකිච්ඡා කියන්නේ ගුරුවරයා පිළිබඳව සැකය. මේ දේශනාව තුළින් ගුරුවරයා ගැන සැක නැතුව යනවා. තේරෙන්නේ මම මේ සමාධිය පිළිබඳව හොඳට හොයලා බලලා පරීක්ෂණ පවත්වපු කෙනෙක් සමාධිය පිළිබඳව. එතකොට මෙන්න මෙතෙන්දි මොකද වෙන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට යනකොට මොනවද මතුවෙන්න ඕනේ? කුසල් දහම් මතුවෙන්න ඕනේ නේද? පංච නීවරණ කියන්නේ අකුසල්නේ, අසත් ධර්මයේනේ. අසත් ධර්මයේ යට වෙනකොට කුසල් මතුවෙනවා. මොනවද කුසල්? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. මෙන්න කුසල් දහම්. පහක් යට යනවා පහක් මතු වෙනවා. පංච නීවරණ යට යනවා පහක් මතු වෙනවා පළවෙනි ධානාංග ඔකට කියන්නේ ධානාංග කියලා කියන්නේ වාට. ධානාංග. දැන් එතකොට මොකද වෙන්නේ? පංච නීවරණ යට යනකොට පංච නීවරණ දැවෙනවා. කෙලෙස් දැවෙනවා. නේද? හැබැයි විස්කම්බන ප්‍රහාණය ඒකට කමන්නේ නැහැ. කෙලෙස් දැවෙනවා. ආන්නේ කෙලෙස් දැවෙනවා කියන අර්ථයෙන් මේ සමාධියට කියනවා ධාන කියලා. ධාන කියන වචනේ තේරුම කෙලෙසේ ඥායති इति ඥානං. කෙලෙස් දවන්නේ ධානයයි. මොනවද කෙලෙස්? පංච නීවරණ. අසත් ධර්මය. ඒවා දවනවා කියන්නේ යට කරනවා කියන එකයි. මර බල බිඳිනවා බුදු බල මතු කර ගන්නවා. මර බල නැඩගෙන බුදු බල මතු කරගන්නවා. බුදු බල තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඔවා තමයි බුදු බල කියලා කියන්නේ. ඔන්න ඕකයි මේ මේ සමාධියෙන් කරන්නේ අපි. ධානය කියන්නේ ඒකයි. මේක හරිය පැහැදිලි. උත්තරතයක් නැහැ. ධානය කියන වචනේ තේරුම ඉස්සෙල්ලා හොඳට දැනගන්න ඕනේ. කිලෙස් දවනවා. දහණය කරනවා කියන එකයි ධානය කියන්නේ. කෙලෙස් දහණය කරනවා. පංච නීවරණ දහණය කරනවා. ඉතින් ඕකට අපි කියනවා දැන් මේ ඕක කරන්න නම් ඉස්සෙල්ලාම සමාධිය සකස් කරගන්න ඕනේ. සමාධිය සකස් කරගන්න ඕනේ. සමාධිය සකස් කිරීමේදී ඒකාග්‍ර අරමුණක් ගන්න ඕනේ. ඉතින් මේ අබුද්ධෝත්පාද කාලවලත් ඔය ධ්‍යාන සමාධි කියනේවා තිබුණා. දැන් ප්‍රත්‍යඥියත් ඔය වැඩේ කළා. ඔය පංච නීවරණ යටපත් කර ගැනීම ප්‍රත්‍යඥියෝ කළා. උතන ප්‍රත්‍යඥියෝ ඔක්කොම මොකටද දන්නවද? බ්‍රහ්ම ලෝකයන්ට. පුතර්ජනේ වැඩේ කලේ බ්‍රහ්ම ලෝකයන්ට කලේ. ඒක නිසා චිත්තවිසුද්ධියක් නැහැ කට්ටියට. අබුද්ධෝත්පාද කාලවල නිර්වාණය ගැන හැඟීමක් නැහැ නේද? ඒතකොට වැඩි හරියක් මේ මේ අබුද්ධෝත්පාද කාලවල තමයි ධ්‍යාන භාවනා කරලා තියෙන්නේ. කුමක් සඳහාද? බ්‍රහ්ම ලෝකයන්ට. විසුද්ධ චිත්තයක් නැහැ එතන. දැන් ওই නේව සංඥා නා සංඥායතනය කියන්නේ ඔය ඔකේ හිණිපෙත්ත සමාගයේ හිණිපෙත්ත. නේව සංඥා නා සංඥායතනය කියන්නේ. ඒවට ගියා ඉස්සර බුද්ධෝත්පාද කාලවල ඔය ආරාලකාරාම මුද්දකරාම කියන අය සිද්ධාර්ථ උතුමන් වහන්සේ ඒ අය ළඟට ගිහිල්ලා ඉගෙන ගත්තා ඒවා. කිසි වැරද්දක් නැහැ. ඒක ඉගෙන ගත්තා. එතකොට ඒ කාලේ ඕවට නොයෙක් දේවල් අරන් තිබුණා. කසින කියලා ක්‍රමයක් තිබුණා. කසින භාවනා කියලා. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින එතකොට මේ මැටි පිටක් අරගෙන තලපයක් වගේ හදාගෙන ලෑල්ලක් උඩ තියාගෙන පඨවි පඨවි පඨවි පඨවි පඨවි කිය කිය ඉන්නවා. එතකොට පඨවියට මේක ආග්‍ර වෙනවා. හැම තැනම ඊට පස්සේ තියෙන උද්ඝා නිමිත්ත හැම තැනම පටවි සංඥාව තමයි තියෙන්නේ හැම තැනම පටවි සංඥාවට ගිහිල්ලා. ඒකට මේ කාර්ය වෙනවා. ඒකිනුත් පුළුවන් සමාධිගත වෙන්න. ඔය නිල කසිනේ කියන්නේ සුදු පාට රෙදි කෑල්ලක් අරගෙන නිල් පාට සායම් ටිකක් අරගෙන රවුමක් ගහ ගන්නවා. රවුමක් ගහගෙන මේක ඉස්සරහෙන් තියාගෙන නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් කියලා ඒකට මේක ආකාර කරගන්නවා සමාධිගත වෙනවා. ඒ වෙනුත් පුළුවන්. වාතයට ඒකාග්‍ර කරගන්නවා. කොලයක් හෙල්ලෙන තැනක ගිහිල්ලා වාතයට ඒකාග්‍ර කරගන්නවා. ගින්නට ඒකාග්‍ර කරගන්නවා. ජලයට ඒකාග්‍ර කරගන්නවා. ඒ ක්‍රම තිබුණා. බුදු මේ ඊළඟට හුස්මට ඒකාග්‍ර කරගන්න ක්‍රමයක් තිබුණා ඒ අබුද්ධෝත්පාද කාලවල. මේ ක්‍රම වලින් බුදුහාමුදුරුවෝ මේවා එකක්වත් ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් උන්වහන්සේ අනුමත කළේ හොඳයි කියලා අනුමත කළේ ආන අප ආන සති භාවනාව. ඒකායන නිවන් මාර්ගයේ පළවෙනි පරිච්ඡේදයට ගත්තේ ආ මේකයි. ආනාපාන සති භාවනාව. තේරුණේ? අනික ප්‍රතික්ෂේප කළා නෙමෙයි. ඒවා කරදරයි නෑ. ඉතින් බුදුහාඳුරුව කැමති නෑ තමන්ගේ දරුවෝ මෙතිකා ගන්නවා දකින්න. මෙති අනානා නේද? අනේ දරුවනේ මෙතිකා ගන්න එපා. ඈ මේ තියෙන්නේ ලස්සන අරමුණක් මේ තියෙන්නේ ආන අපාන සති භාවනා. පණ යනකම්ම තියෙනවා. කැලේකට ගියත් උසන යන්න ඕනේ ඕන ගියාකට පහසෙන් අරයි යන්නත් පුළුවන් නේද? ආන් ඒක නිසා අරව ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් උන්වහන්සේ ඒකායන නිවන් මාර්ගයේ පළවෙනි පරිච්ඡේදයේ වශයෙන් දැක්ුවේ ආනාපාන සති භාවනාව. එතනින් සමාධිගත කරගන්න හැටි අපිට කියා දුන්නා. තේරුණේ මෙච්චර දේශනා කරන්න ඕනේ මට ඕන නම් ওই කට්ටිය සමාධිගත කරවන්න පුළුවන් එක ඉක්මනින් ඒ වුණාට බෑ අවබෝධය කියන එක තියෙන්න ඕනේ මුල්ලා ගිය තැන් අල ගිය තැන් ඔක්කොම කියන්න ඕනේ නේද ඒක නේද හොඳ <laughs> ඈ ඊළඟට ආනාපානයට ඒකාග්‍ර කරගන්නේ මෙන්න මේ විදිහයි. බුද්ධානුමත ක්‍රමය මෙන්න මේකයි ඈ. අරඤ්‍යගතෝ වා, රුක්කමූලගතෝ වා, ශුඤ්ඤාගාරගතෝ වා. උජුං කායං පනිදාය පල්ලක්කං ආවදිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති පස්සම් භයංකාය සංකාරම් පස්සරිස්සාමි නිරසික්කති. ඔන්න ඔය විදිහේ තමයි ක්‍රමය. අරණ්‍යකට යනවා. එහෙම නැත්නම් ගහක් යට යනවා. එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට යනවා. මෙතන අරණ්‍ය කියලා කියන්නේ ගහක් යට කියලා කියන්නේ ශූන්‍යාකාරය කියන්නේ එකම බලාපොරොත්තුවයි තියෙන්නේ ඇලීමෙන් ගැටීමෙන් තොර වාතාශ්‍රයක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන. ශූන්‍යාකාරය කියන වචනේ තේරුම ශූන්‍ය වෙන්න ඕනේ. මොන වෙන්ද? සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් ශූන්‍ය වෙන්න ඕනේ. සුගන්ධය තිබුණොත් කාමච්ඡන්දයට යන්නේ. දුර්ගන්ධය තිබුණොත් ව්‍යාපාදයට යනවා. ඒක නිසා පිරිසිදු වාතය තියෙන තැනකට යන්නේ කිව්වා. අරණ්‍යයක් නම් හොඳයි. අද ඉතින් අරන් එහෙම ඇත්තෙත් නෑ. ගහක් යටට ගියක් කමන්නේ නෑ. එතනත් වැස්ස එහෙම තියෙනවා නම් කරදරයි. ඒ ශූන්‍යාකාරයකට යන්නේ කියන්නේ ශාලාවක් ඇතුළේ වෙන්න පුළුවන්, පිට්ටනියක් වෙන්න පුළුවන්, කොතන හරි වෙන්න පුළුවන්. ඇලීමෙන් ගැටීමෙන් තොර සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් තොර වාතයේ තියෙන තැනකට යන්නේ කියලා. එච්චරයි. ගිහිල්ලා උජුං කායං පනිදාය. කය ඍජුව තියාගන්න කිව්වා. මොකද කය මෙහෙම ඇලවුනොත් නිින්ද යනවා. මේ පැත්තට හැරුණොත් මේ පැත්තට හැරුණොත් නිින්ද යනවා. අනික මේ සමාධි භාවනාවේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මානසික ශක්තිය ඇති කරගන්න. ධාරණ ශක්තිය කියලා කියන්නේ ඊළඟට චිත්ත ශක්තිය, ශක්තිමත් හිතක් ඇති කරගන්න. මන ශක්තිමත් කරගන්න ඕනේ දරා ගන්න. සිත ශක්තිමත් කරගන්න ඕනේ සිතා ගන්න. අසා දරාගෙන සිතා විමසා බැලීම තමයි සත්‍ය අවබෝධයට පාර. අසා දරා ගන්න ඕනේ සිතා විමසා බලන්න ඕනේ. ආන් මේක නිසා ඉස්තරලාම මන ශක්තිමත් කරන්නයි කිව්වා. හැබැයි කනත් ශක්තිමත් කර කියන්න ඕනේ. කන කන කන ශක්තිමත්ව තියෙන්න ඕනේ. කන ශක්තිමත්ව නැත්නම් අසා ගන්න බෑ නේද? ආන් මේකයි. කනේ ඉඳන් යන්න ඕනේ. කනයි මනයි හිතයි. කනයි මනයි හිතයි. කන ශක්තිමත් වෙන්න ඕනේ අසා ගන්න. මන ශක්තිමත් වෙන්න ඕනේ දරා ගන්න. සිත ශක්තිමත් වෙන්න ඕනේ සිතන්න. චින්තනය. චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති. හිතන පුද්ගලයා තමයි සත්‍ය අවබෝධ කරගන්නේ. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂං නාධිගච්ඡති. හිතන්නේ නැති එක්කෙනාට සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙමනම් හිතන්න නම් ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ නේද? මොකද්ද මේ ශක්තිමත් හිත කියලා කියන්නේ? මේ ගස්ගල් පෙරලන හිතනේ මේ සත්‍යමත් හිත කියන්නේ. සමහර විට මේ ගස්ගල් පෙරලන්න පුළුවන් හිතක් ශක්තිමත් කරගෙන අපි ශක්තිමත් කරනවා කියන්නේ ඒක නෙමෙයි. ශක්තිමත් හිත කියලා කියන්නේ උපේක්ෂක හිත, මෙදහස් හිත. මෙදහස් සිතින් පමණයි සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තියක් ලැබෙන්නේ. අන්තගාමී හිතකින් නිවැරදි තීරණයක් දෙන්න බෑ මොනවා කරලවත්. ඒතර මෙතන ශක්තිමත් හිත කියලා කියන්නේ උපේක්ෂක හිතට. උපේක්ෂක හිත, මෙදහස් හිත. එතකොට මන මන කියලා කියන්නේ මොකක්ද? මන කියන්නේ ආයතනයක්, ඉන්ද්‍රියක්, ద్వාරයක්. සකස් වෙලා තියෙන මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සකස් වුණ රූපයක් මන කියලා කියන්නේ. රූපයක්. ඒ මන අපේ මේ ශරීරයේ හැමතැනම පැතිරලා තියෙනවා. මගේ මන ගලවලා අරන් පැත්තකින් තිබ්බොත් මේ වගේමයි. කිසිම වෙනසක් නැහැ. අහීන ඉන්ද්‍රියයි සබ්බංග පච්ඡංගී. අංගපසංග ඔක්කොම තියෙනවා හීන නොවු ඉන්ද්‍රයන් තියෙනවා. තේරුණේ? හීන නොවු ඉන්ද්‍රයන් තියෙනවා. මම මගේ මන පැත්තකින් තිබ්බොත් තට්ටේ සහිත මනක් තමයි හම්බ වෙන්නේ. හිස පූගාගත්ත මනක්. ඔයගොල්ලන්ගේ මන පැත්තකින් තිබ්බොත් ඔයගෙම කොණ්ඩේ සහිත මනක් දකින්න හම්බ වෙයි. කොණ්ඩේ ක්‍රියල් වෙලා තියෙනවා නම් මනෙත් කොණ්ඩේ ක්‍රියල් වෙලා. කොණ්ඩේ දකුණට නම් පීරලා තියෙන්නේ මනෙත් දකුණට තමයි තියෙන්නේ. පුදුම දෙයක් නේද? පුදුම දෙයක් වෙන්න බෑ. ඔය කොහොමෝ තමයි. කනක් කොට නම් මනෙත් කනක් කොටයි. තේරෙන්නේ? සම්බංග පච්ඡංගේ අහීන ඉන්ද්‍රියන්. අහීන ඉන්ද්‍රියන් කියන්නේ හීන නොවු ඉන්ද්‍රයන් තියෙනවා. ඒ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම තියෙනවා. සබ්බංග පච්ඡංගේ සියලු මඟ පසඟ තියෙනවා. මේ මනෝකායය තේරුණේ? ඔය මනෝකාය දැකපු අයත් ඉන්නවා, දකින්න අයත් ඉන්නවා, දකින්න පුළුවන් අයත් ඉන්නවා. මනෝකාය කියන එක. අදව මේ ෆොටෝ අරගෙන තියෙනවා මනෝකාය. කිල්ලි කිල්ලිනින් කැමරාවක් හරි ගත්තලා තියෙනවා, ඒකෙන් ෆොටෝ අරන් තියෙනවා. මනෝකාය කියන එක. ඊටා සියුම් කැමරාවක්. එතකොට මේ මන ඔය මනෝකායේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොතනද දන්නවද? සිංහලෙන් කතා කරනවා නම් හෙඩ් ඔෆිස් එක. ඔළුවේ තියෙන්නේ. මොලේ තියෙන්නේ. ප්‍රධාන ස්ථානය. ප්‍රධාන කාර්යාලය මොලේ තියෙන්නේ. මනේ. දැන් අපි මේ භෞතික ශරීරයේ ප්‍රධාන කාර්යාලය තියෙන කොහෙද? ඒත් ඔළුවේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ශරීරය ගැන හිතන්නකො. ඔළුව පොඩි වුණත් මලා තමයි නේද? නමුත් අතක් පයක් උඩ වුණාට ජීවත් වෙන්න පුළුවන් නේද? පුළුවන්. ඔළුවේ ඔළුවේ තමයි තියෙන්නේ ප්‍රාණය. තේරුණේ? මනෙත් ඒ වගේමයි කිසි වෙනසක් නැහැ. මනේ තියෙන්නේ මෙතන තමයි. ප්‍රාණි ශක්තිය තියෙන්නේ. ඒක නිසා අපි මෙතන මොලේ වර්ධනය කර ගැනීමක් කරන්නේ මේ භාවනාවෙන්. මොලේ වර්ධනය කරන්න මොලේට හොඳට ස්නායු පද්ධතිය ගමන් කරන්න ඕනේ. සුසුම්නාව, කසේරුකාව හොඳට කෙලින් තියෙන්න ඕනේ. ඒ හරහා තමයි මේ ස්නායු පද්ධතිය හොඳට ගමන් කරන්නේ. ඒතර මොලේ වර්ධනයක් ඇති වෙනවා. මොලේ වර්ධනයක් කියලා කියන්නේ මනේ වර්ධනයක්. මොලේ ශක්තිමත් වෙනකොට මනස ශක්තිමත් වෙනවා. දැන් මේ මනෝ වෛද්‍යවරු කියලා කියන්නේ මේ මොලේ පිළිබඳව වෛද්‍යවරු කියන එකයි. ඒගොල්ල මන පිළිබඳව දන්නවද මන් දන්නේ නැහැ. මේක රූපයක් බව සමහරු නම් මන කියන්නේ හිත කියලා හිතාගෙන ඉන්නවනේ. ඒ වුණාට මනෝ වෛද්‍ය කියලා කියන්නේ. ඒගොල්ල කතා කරන්නේ මන කියන්නේ හිත කියලා. ඉතින් ඔය කට්ටියට කියන්න වෙනවා එහෙනම් මනෝවෛද්‍ය නෙවෙයි චිත්ත වෛද්‍ය කියලා. චිත්ත වෛද්‍ය තමයි බුදුහාමුදුරුවෝ. මනෝවෛද්‍යවරු ඉන්නවා, මනෝවිද්‍යාඥයෝ ඉන්නවා. මනෝවිද්‍යාඥයෝ මන ගැන දන්න කට්ටිය. මේ බුදුහාමුදුරුවෝ මනෝයි කරන්නේ මේ චිත්ත වෛද්‍යවරේ. සිත ගැන දන්නවා. සිතට තියෙනවනේ ලෙඩ හැදලා තියෙනවනේ. ඒව සනීප කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට. සිතට හැදලා තියෙන ලෙඩ. මටත් පුළුවන්. ලොකු වේද මහත්තයා නැති වුණාට ගෝලයේ දරුවෝ ඉන්නවනේ තව. තේරුණාද? ලොකු වේද මහත්තයා නැහැ. දරුවෝ තියෙනවා, වේද තත්වරුත් තියෙනවා, වේද ක්‍රමත් තියෙනවා. තේරුණේ? හැබැයි ඉතින් වට්ටෝරු පාඩම් කරගත්ත අය නම් වැඩක් නැහැ. වට්ටෝරු පාඩම් කරගත්ත අයත් ඉන්නවා. ඒගොල්ලෝ වට්ටෝරුව ලියලා දෙනවා. අරගෙන යනවා. ඒක පාඩම් කර කර ඉන්න අනික් කට්ටිය. වට්ටෝරුව පාඩම් කරලා. කෙසේ වෙතත් මේ මන සම්බන්ධව කතා කරනකොට මන තුල තමයි ධාරණ ශක්තිය කියන එක තියෙන්නේ. තුල කියලා කියන්නේ මනේ මොකවත් නැහැ. නමුත් මනට තියෙන ශක්තියක් අසාගත් දේ දරා ගන්න. ධාරණ ශක්තිය කියලා කියන්නේ. දැන් අපි පුංචි කාලේ අයන්න ආයන්න කිව්වේ ඒක. කොහෙද තියෙන්නේ? සමහර කියනවා මනේ තැම්පත් වෙලා තියෙනවා කියලා. ඒක බොරුවක්. මන කියන්නේ වේගයක්. මේකේ මොකවත් තැම්පත් වෙන්නේ නැහැ අනිත්‍යයි. තේරුණා නේද? හැබැයි මේ මනේ තියෙන ශක්තියක් ඇදගැනීමේ ශක්තිය තියෙනවා. ඇදගැනීමේ ශක්තිය තියෙනවා. දැන් මේ ඇහෙත් තියෙනවනේ ඇදගැනීමේ ශක්තිය. වර්ණ රූප ඇදගැනීමේ ශක්තිය ඇහි තියෙනවා. ශබ්ද රූප ඇදගැනීමේ ශක්තිය කනේ තියෙනවා. දිවෙත් තියෙනවා ඇදගැනීමේ ශක්තිය. මනෙත් තියෙන ඇද ගැනීමේ ශක්තියක් මොනවාද ධම්ම රූප ධම්ම රූප ඔය වර්ණ රූප ශබ්ද රූප ගන්ධ රූප ඔක්කොම රූප පොට්ටබ්බ රූප ඔක්කොම පවතින්නේ ආකාශ ධාතුව තුල එතකොට ධම්ම රූපේ තියෙන්නේ ආකාශ ධාතුව තුල මන ඇතුලේ මොකවත් නැහැ ආකාශ ධාතුව තුල තියෙන්නේ දැන් ඕවා දන්නේ නැතුව මන කියන්නේ හිතලු උඩුහිත යටිහිත යටිම යටිහිත ඕකේ තැම්පත් වෙලා තියෙනවලු ෆයිල් වෙලා තියෙනවලු <laughs> ඕවා හොඳා ඉතින් ධර්මයේ දන්නේ නැති අයට ධාරණ ශක්තිය ඇද ගැනීමේ ශක්තිය ඇහෙත් තියෙනවා කනෙත් තියෙනවා දිවෙත් තියෙනවා නාහෙත් තියෙනවා මනෙත් තියෙනවා ඇද ගැනීමේ ශක්තිය ඒ ඇද ගැනීමේ ශක්තිය මන ශක්තිමත් වෙලා තියෙන අයට ඊටාම ඈත තියෙන දේවල් අද ගන්න පුළුවන්. පුංචි කාලේ දක්වා යන්න පුළුවන්. දැන් ඔය කට්ටිය පුංචි කාලේ ගැන පොඩ්ඩක් මෙනෙහි කරන්න බලන්න. පුංචි කාලේ ගැන මෙනෙහි කරන්න. එන්නේ කොහාටද? දිවටද, කනටද, නායටද? මනට නේද? ගොඩාක් වෙලා මෙනෙහි කර කර ඉන්න මතක් කර කර ඉන්න අනේ මන් දන්නේ හාමුදුරනේ මගේ නම් දැන් ඉසේ රදේ හැදිලා තියෙන්නේ හාමුදුරණන් කියයි මෙනේ කරන්න කියලා. මගේ දැන් ඉසේ රදේ හැදිලා. ඇයි කකුල කැක්කම හැදෙන්නේ නැත්තේ මොකද? මොකද කකුල කැක්කම හැදෙන්නේ නැත්තේ? කකුලෙන් නෙමෙයි අදින්නේ මනෙන් අදින්නේ. ඒ දෙක තියෙන ප්‍රධානත්වයේ ඔළුවේ තියෙන්නේ. ඒකයි ඔළුවේ කැක්කම හැදෙන්නේ. ඔය මෙනෙහි කරනකොට ඔළුවේ කැක්කම හැදෙන්නේ ඔන්න ඕකයි. කණේ කැක්කම හැදෙන්නේ නේද? මම මෙනෙහි කරනවා මට ඉස්සල්ලාම අකුරු කියවපු තැන. වතුරුගම ඉස්කෝලේ ලොකු මහත්තයා අකුරු කියවපු තැන. දැන් හොඩි පොතක් පේනවා පින්නතුණියක් තමයි. ඉස්කෝලේ මාත්‍යයක් පේනවා හොඩි පුතක් පේනවා අකුරු කිව් හැටිත් පේනවා ඔක්කොම පේනවා අල මල ඔක්කොම පේනවා ඇත්තමයි පේනවා මට හිතරන්නේ මේ කට්ටියවත් පේනවා ඇති පොඩ්ඩක් මෙනේ කියලා බලන්නකෝ අදිනව නේද හ්ම් චතුර්ථ ධානයේදී දැන් මම සමාධියට යන්න උගන්වනවා. චතුර්ථ ධානයේට සමවැදිලා ඒකෙන් බැහැලා පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න බලන්න. මේ දැන් කරපු දෙයක් වගේ පේනවා. ඔය සමාධිගත වෙලා ඒ සමාධියෙන් බැහැලා ඇද්දක පියාන මෙනෙහි කරන්න බලන්න. දැන් කරපු දෙයක් වගේ පේනවා. පුංචි කාලේ. මන ශක්තිමත් කරගෙන මේක කරන්නේ. එතකොට ඔය මන තවදුරටත් ශක්තිමත් කරගත්තොත් පුංචි කාලෙන් එහා පැත්තට දාගන්න පුළුවන්. අන්න පුබ්බේ නිවාසාන ස්මෘති ඥානය. ඔක හොඳට ශක්තිමත් කරගත්තොත් පුංචි කාලේ නෙමෙයි. අපි හිතමු පුංචි කාලේට අවුරුදු 60යි ගියේ කියලා. අවුරුදු 70කට 80කට 90කට 100කට 1000කට 2000කට 3000කට එහා පැත්තටත් යවන්න පුළුවන්. ආන් එක තමයි පුබ්බේ නිවාසාන ස්මෘති ඥානය කියලා කියන්නේ. මනෙන් කරන සෙල්ලම් ඕවා. මන ශක්තිමත් කරගෙන එහා පැත්ත අදිනවා. මනේ වයින් වෙලා නෑ. ඇදගැනීමේ ශක්තිය තියෙනවා. තේරුණේ? ඉතින් මේ අනික් ඉන්ද්‍රයන්ට වඩා මනින්ද්‍රිය ඊටා ඉක්මනින් දුර්වල වෙනවා. මොකද ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ගත් ඒවත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් එන්නේ මනටනේ. මනට වැඩ වැඩි. මනට වැඩ වැඩි. අතීතයෙන් අදිනවා අනාගතෙත් අදිනවා නේ. ඕක නේ පුදුම කියන්නේ. දැන් අපි plan ගහලා තියෙන දේවල් තියෙනවා නේද? මෙහෙම කරන්නම් මෙහෙම කරලා මෙහෙමත් කරන්නම් කිය කිය plan ගහලා තියෙන්නේ. ඒවා එන්නේ කොහාටද? ඒත් මනට එන්නේ. ඒවා එන්නේත් මනට. ඒ මන ශක්තිමත් කරගෙන තමයි මේ තිබ්බ චක්කු ඥානය කියන්නේ. අනාගතේ බලනවා කියලා කියන්නේ. අතීතයේත් බැලිය හැකි අනාගතයේත් බැලිය හැකි. තේරුණා නේද? ඔය ඕකම ශක්තිමත් කරගෙන තමයි දිබ්බ සෝත කියලා කියන්නේ. දිබ්බ සෝත ඒකත් මනින්මයි කරන්නේ ඒක. දෙවියන්ගේ හඬ අහන්න පුළුවන්කම තියෙනවා. ඒකත් මනින් කරන්නේ. හ්ම් එතකොට මේ මනට වැඩ වැඩි. වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? මන දුර්වල වෙනවා. වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න මන දුර්වල වෙනවා. අනේක වයසට යන්න යන්නත් මන දුර්වල වෙනවා. තේරුණා නේද? මනේ ප්‍රබලම ශක්තිය තියෙනවා කියන්නේ අවුරුදු 35 දී. උඩට ධාරණ ශක්තිය තියෙනවා කියන්නේ අවුරුදු 35 දී. ඒකන සිද්ධාර්ථ උතුමන් වහන්සේ බුදු වුණේ අවුරුදු කීයේද? 35යි. ප්‍රඥා දශකය කියලා කියන්නේ 30යි 40යි අතර ප්‍රඥා දශකයේ තියෙන්නේ. ඒ ප්‍රඥා දශකයේ හිණිපෙත්ත තමයි අවුරුදු 35 කියලා කියන්නේ. උඩට මන වැඩ කරන කාලේ. ඊට පස්සේ 40 45 50 55 60 65 70 වෙනකොට යනවා 35 35 70යි. නෝට් එකට යනවා. නෝට් එකේ එකකින් පටන් ගන්න ඊළඟට 5 10 15 20 25 30 35 ඔන්න උඩරිම තැනට ගියා 40 45 50 55 60 65 70 ආයෙත් නෝට් එකට යනවා බය වෙන්න එපා මේ වයස ගැත්තු බය වෙලා. ඕව චාර්ජ් කරලා ගන්න පුළුවන්. තේරුණා නේද? හරිද? හරි නේද? මේ ඕව චාර්ජ් කරන්න පුළුවන්. කමන්නේ එහෙමනම් ඉතින්. ඒ <laughs> වයස ගැත්ත බය වුණා මට ගාන. 70 වහු නෑන් පස්සේ පින්දුව තමයි කියලා. නෑ නෑ බය වෙන්න එපා. ඕක charge කිරීම තමයි සමාධි භාවනාවෙන් කරන්නේ. සමාධි භාවනාවේ මොකද කරන්නේ? විවිධ අරමුණු කරා දුවන මන එක අරමුණක රඳවා ගන්නවා. තේරුණා නේද? දැන් ඒක එක අරමුණක් අපි ගත්තයන් පස්සේ අපි හිතමු හුස්මටම අරමුණු කරගත්තා කියලා ඒකාග්‍රතාවයේ ඇති වුණ හැටි විවිධ අරමුණු කරලා දුවන්න බෑ මනට. අරක ඒකාග්‍ර කර නිකන් තියන්නේ නෑ විතක්ක ਵਿਚාර. විතක්කය කියන්නේ ඒක අරමුණක් ගන්නවා විතක්කය ඊට පස්සේ ਵਿਚාරයට ලක් කරනවා. ඊට පස්සේ දැන් අපි හිතමු හුස්ම කියලා හුස්මම ਵਿਚාරයටපත් ලක් වුණාට පස්සේ එතකොට මේ මනට දැන් තියෙන්නේ ඒකාග්‍රතාවය ඇති වෙලා තියෙන හුස්මට හුස්ම පිළිබඳව විතරයි මෙයා දැන් වැඩ කරන්නේ. එකයි. අන්න දහසකොත් අරමුණු නවත්තලා එක අරමුණක රඳවා ගන්නවා සමතය කියන්නේ ඔන්න ඔකයි. එතන බොහෝ වේලාවක් පවත්වා ගන්නවා සමාධිය කියන්නේ ආන් එකයි. තේරුණේ? හැබැයි එතකොට විවිධ අරමුණු මනට එනවා. ආවට බාර ගන්න අපි. ඒවට ਵਿਚාරය ਵਿਚාරයට යවන්නේ නැහැ ඒවා. මේකේ උපවස්ස භාවයේ තියෙනකන් අරමුණු එනවා. කනටත් එනවා. ඇස් දෙක පියාගෙන ඉන්නහන්ද ඇහැට එන්නේ නැහැ. දිවට නම් ඉතින් මොකක් හරි ගෑවෙන්න එපාය. හැමට හුලං වදිනවා. ඒ වුණාට එකක්වත් අපි මෙයා බාරගන්නේ නැහැ. මොකද දැන් අපි එක වැඩයි කරන්නේ. මොකද විතක්ක ਵਿਚාර. අරමුණක් කරගෙන ඒකටම ਵਿਚාරයට ලක් කරමින් ඒ ගැනම හිත හිතා ඉන්නවා මිසක් කරවට ආවට බාරගන්නේ නැහැ. ආන් එතෙන්දි මොකද වෙන්නේ? මානසික ශක්තිය ඇති වෙනවා. මන ශක්තිමත් වෙනවා. ආන්නේ මනසත්තිමත් වීම තුළින් තමයි බුද්ධිමත් භාවය කියන එක ඇති වෙන්නේ. බුද්ධිමත් බව කියන්නේ මොකක්ද? ප්‍රඥාව නෙමෙයි ඈ. බුද්ධිමත් බව කියන්නේ අවබෝධ කරගැනීමේ සත්‍ය, අසා දරා ගැනීමේ සත්‍ය. අවබෝධය නෙමෙයි. බුද්ධිමත් බව කියන්නේ. අවබෝධය කියන්නේ බෝධිය කියලා. බුද්ධිය කියන්නේ අසාදරා ගැනීමේ ශක්තිය, මානසික ශක්තිය. ඒකට මන ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න දරා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ආන් එතකොට මේ දේශනා කරන දේවල් ඇද අදිනවා. දේශනා ඉවරණයෙන් පස්සේ තදිනවා. මනේ තැම්පත් වෙන්නේ නැහැ. ආමුදුරෝ කියපු කියපු දේවල් ඔක්කොම දැන් මට සිහිපත් කරන්න පුළුවන් නේද? ආන්ගිතෙන් තමයි ਵਿਚාරයට යන්නේ. ධර්ම දේශනාවක් පිළිබඳව මුල මැද අග කියන තුම්පලම මතක තියෙන්න ඕනේ. දැන් රචනාවක් වුණත් දේශනාවක් වුණත් හරියට ගැට ගහලා අර්ථයක් ගන්න නම් තුම්පලම ගැට ගහ ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? දේශකයාගේ දේශනාවත් දේශකයාත් දක්ෂයෙක් වෙන්න ඕනේ මුල මැද අග කියන තුන්පල මනාකොට දේශනා කරන්න. මනාකොට දේශනා කරනවා කියන්නේ විරුද්ධ වෙන්නේ නැතුව ගැළපෙන විදිහටම දේශනා වර්ගණ යන්න ඕනේ. මම දැන් සමාධි භාවනාව ගැන කතා කරන්න ගිහිල්ලා වෙන භාවනාවක් ගැන කතා කළොත් එහෙම අන්න මං දුර්වල කෙනෙක්. එතකොට අසාගන්න ශ්‍රාවකයාත් මතක තියාගන්න ඕනේ මුල මැද අග කියන තුන්පලම ගැට ගහ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකේ මතක තියෙන්න ඕනේ. නැත්නම් මුල කියලා මැදට යනකොට මුල මතක නැත්නම් අගට යනකොට මුලයි මැදයි දෙකම මතක නැත්නම් ඒ ගැට ගහ ගන්න බෑ නෑ නේද? දැන් රචනාවක් වුණත් එහෙම නේද? රචනාවකත් මුල මැද අග කියන තුන්පලම එකම එකම අරමුණක් කරා යන්න ඕනේ. එකම මාතෘකාවක්, එකම අදහසක් ඇති කරගෙන යන්න ඕනේ. තේරුණේ? ආන්ගේ ශක්තිය තමයි මානසික ශක්තිය කියලා කියන්නේ. අසා දරා ගැනීමේ හැකියාව. ආන්නේ අසාදරා ගැනීමේ හැකියාව තුළින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අසාදරාගත් දෙයක් එපාය හිතා විමසා බලන්න නේද? අන්න සිතා විමසා බැලීම ඇති වෙන්නේ ආන් එතනේ. ඒ අසාදරාගෙන තියෙනවා මන ශක්තිමත් කරගෙන තියෙනවා. ඊළඟට සිතා විමසා බලන්න මොකද කරන්නේ? ශක්තිමත් හිතක් ඕනේ. ශක්තිමත් හිත කියලා කියන්නේ මදහස් හිත කියන එක. මදහස් හිත. ආන් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ උපේක්ෂක අරමුණක් ගන්න කියලා කිව්වේ. ඒ උපේක්ෂක අරමුණෙන් බලාපොරොත්තු වෙන්නේ මනස ශක්තිමත් වෙනවා සිත ශක්තිමත් වෙනවා. උජුං කායම් පනිදාය කියන එකෙන් බලාපොරොත්තුනේ ඔන්නෝකයි. මේ මන මනෝ කාය ඉහළට නැගිලා යන්නේ. මිනිස්යන්ගේ දෙවිවරුන්ගේ. මනෝ කාය ඉහළට නැගලා යන්නේ. මනුස්ස කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? උසස් මනසක් ඇති කිව්වොත් වැරදි සම්පූර්ණයෙන්ම. උසස් මනසක් ඇතිනම් අර අර කසිප්පුකාරයින්ටත් තියෙන්න ඕනේ උසස් මනසක් නේද? උසස් මනසක් ඇති නෙමෙයි. දියුණු කරගත හැකි උසස් කරගත හැකි මනසක් ඇති කියන එකයි. උසස් කරගත හැකි මන නම් උඩට නිරාගින් තියෙන්න ඕනේ. මෙහෙම උඩට යන්න ඕනේ මන. ඒක තමයි දිනු කරගන්න පුළුවන්. දැන් තිරිසනුන්ගේ මන තියෙන්නේ මෙහෙම. තීර්යක් කියලා කියන්නේ. දිනු කරගන්න බෑ. තිරිසනුන්ට ධාරණ ශක්තිය නැහැ. බුද්ධිමත්භාවයේ නැහැ. තිරිසනුන්ට කියන්නේ අභව්‍ය සත්‍යෝ කියලා. සත්‍ය අවබෝධ කරගන්න ශක්තියක් නැහැ කට්ටියට. තේරුණා නේද? මේ හොඳට තේරුම් ගන්න ඕනේ. දියුණු කරගත හැකි මනක් කියන කාර්යයෙන් තමයි මනුස්ස කියලා කියන්නේ. දියුණු කරගත හැකි. දැන් තිරිසනාගේ මන දියුණු කරන්න බෑ. උඩට ගිහින්නේ ඒක නෑ භව්‍ය සත්වයින්ට දෙවි මිනිසුන් විතරක් බුදුහාරු නියම කළේ නේ. සත්තා දේව මනුස්සානම් කියලා කිව්වේ දෙවි මිනිසුන්ගේ ගුරුවරයා කියන එකයි. භව්‍ය සත්‍යෝ ඒ කට්ටිය තමයි. ඉතින් මේ දැන් මේ සමාධි භාවනාවේ මන පිළිබඳව කතා කළා. මන ඉන්ද්‍රිය පිළිබඳව ඔතන තමයි පින්නතෙන් දරා ගැනීම හැකියාව තියෙන්නේ. ඔක දුර්වල වෙන්නේ විවිධ අරමුණු කරා දුවන නිසා වැඩ වැඩි වෙනවා දුර්වල වෙනවා. ඒක නිසා අපි ශක්තිමත් කරගන්න ඕනේ. දැන් මේ මොලේ සම්බන්ධ කරගෙන තමයි යෝග තියෙන්නේ. තේරුණේ? දැන් මේ සිද්ධාර්ථ උතුමන් වහන්සේ ඇසට වෘක්ෂය ළඟට ගියේ මොකටද? ඇසට වෘක්ෂයෙන් තියනා පින්නතනේ ප්‍රඥා මොලේ වැඩිීමේ ඖෂධීය ගුණයක් තියෙනවා. ප්‍රඥා වැඩිීමේ නෙමෙයි ඈ. මොලේ වැඩිීමේ ඖෂධීය ගුණයක් තියෙනවා ඇහැට කොළවල. ඒකේ හුලං වැඩුණත් මොලේ වැඩෙනවා. ඔය ඇහැට ගහේ හුලං වැඩුණත් මොලේ වැඩෙනවා. ඒක ඖෂධීය ගුණයක්. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ තෙන්ද ගියේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා වෛද්‍යවරයෙක්. බුදුහාමුදුරුවෝ තරම් වෛද්‍යවරයෙක් මේ තුන් ලෝකේ කොයිවත් හිටියේ නැහැ. ආන් ඒක තමයි ඇහැට ගලඟට ගියේ. ඕකේ හුලං වදින කොටත් මොලේ වැඩ කරන මොලේ ශක්තිමත් වෙනවා. එතනින් මොලේ ශක්තිමත් වෙනවා ඒකාග්‍රතාවය තුළින් මන ශක්තිමත් වෙනවා. එතනිනුත් මේ මොලේ සම්බන්ධ කරගෙන නැතන තියෙන්නේ. ආන් ඒකයි. ම්ම්. ඒකට මන ශක්තිමත් කිරීම සහ සිත ශක්තිමත් කිරීම උජුං කායන් පනිදාය. එතනින් වෙන්නේ මොකක්ද? නිදිපර ගතිය නැතුව යනවා. සීලයක පිහිටියන් පස්සේ උද්දච්ච කුක්කුච්චේ නැති වෙනවා. ගුරුවරයා කෙරෙහි සැකයක් ඇති වෙන්නේ නැහැ. දැන් ওই සමාධිගත වෙනකොට ඒගොල්ලෝ දන්නවා මේ කවදාවත් වරදින්න දෙන්නේ මේක තමයි ක්‍රමය කියලා. ආනාපානේ සකස් කරනකොටම Tamanට ගුරුවරයා ගැන සැක නැතුව යනවා. මෙන්න මේ පංච නීවරණ යටකර ගැනීම තමයි මෙතනින් කරන්නේ. විස්කම්බන ප්‍රහාණය. එතකොට පංච නීවරණ යට කරනකොටම මොකද වෙන්නේ? කෙලෙස් දහණය වෙනවා. ආනාපාන සති සමාධිය සකස් කරගෙන ඒ තුල බොහෝ වේලාවක් ඉන්නකොට කෙලෙස් දහණය වෙනවා. පංච නීවරණ යට යනවා. එතෙන්දී අපි කියනවා පළවෙනි වරට කෙලෙස් දහණය වුණා කියලා. ඉතින් පළවෙනි ධානය කියලා කිව්වර කමන්නේ. පළවෙනි ධානය කියලා කිව්වර කමන්නේ. ඔය ධානවලට සමාධියට ඥාන පිළිබඳව කිසිම අවබෝධයක් නැති කට්ටිය පොත් බලාගෙන පොත් ලියලා තියෙනවා. පොත් බලාගෙන බණ කියලා තියෙනවා. ඉතින් මිනිස්සු බය වෙනවා. මේවට යන්න හොඳ නෑ කියලා. ඈ අන්න ඒක අද වෙලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් අහන්න ඔයගොල්ලෝ ඒ ධානවලට ගිහිල්ලාද ඔය බණ කියන්නේ කියලා අහන්න. ඔය පොත් ලියලා තියෙන්නේ කියලා අහන්න ඕන. අනේ අපි නම් ගිහින්නේ නෑ. එනම ලියන්නේ කියන්නේ. ඒ ඉතින් පොත්වල තියෙනවා අපිත් ලියනවා. එක එක්කෙනා කියනවා අපිත් කියනවා. තේරුණා නේද?